අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළු දිනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති අයං චට්ඨෝ විමුක්ඛෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ක්‍රමයෙන් අපිට ਸਰුවචනාංශයෙන් පෙන්ලා දීප නැත්නම් මේ සාරිපුත්තු සාංශේ මතක් කරලා දෙන විමුක්ක නැත්නම් නිදහස් වීම හැල්ලු සැහැල්ලු තත්වයටපත් වීම කීපයක් අපි පහු කරගෙන ඇවිල්ලා තියෙනවා ඒ නිසා අපි ඉන්නේ මනසෙත් ගැඹුරු තැනක ධර්මෙත් ගැඹුරු තැනක ඉතින් ඒ භාවනා කරන කෙනෙකුට විතරක් ඒක හාවා හඳ දකින්න වගේ තේරුම් ගන්න පුළුවන් වෙයි. අනිත් හරිය ඉතින් බොහොම අමාරු නිකන් හුදු මූල ධර්ම වශයෙන් තමයි පේන්නේ. මොත් භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට ඒ මතුවෙන ප්‍රශ්නත් එක්ක බලනකොට මේ හරිය මනුස්ස හිතකට අල්ලන්න බැරි හරියක් නෙවෙයි. හැබැයි අමාරු හරියක් කියලා කියන්නේ. ගැඹුරු හරියක් කියලා කියන්නේ. යම් කිසි වෙලාවක අපි ඊයේ මතක් කරගත්ත විදිහට තමන් මූල කර්මස්ථානයේ වශයෙන් තියාගන්න අරමුණ ගුරුසු අවස්ථාව, මධ්‍යම අවස්ථාව සහ සියුම් අවස්ථාව කියන ඒ දේවල් වලට පහු කරන ගිහිල්ලා ඒකෙදී හිත කලකොල කරගන්න නැතුව ඒ අරමුණ සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම් භාවයටපත් වීමක් නැත්නම් ප්‍රතිපදාව ඉදිරියට යෑමක් කියන එක සම්බන්ධව කමඨාන සුද්ධ කරගත්තොත් ඒ යෝගාවචරයට ධර්මයේ තියෙන අනිකුත් කරුණු රාශියක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. දේවල් වැඩි වෙන්න වැඩි වෙන දුක වැඩි. දේවල් අඩු කරන්න අඩු කරන්න දුක අඩු වෙනවා. ඒක නිසා මේ සියලුම ලෝකයේ තියෙන වස්තු ඉවත් කරලා අපි අරණ්‍යයකට සීනාසනයකට රුක්ක මූලයකට ඇවිල්ලා එතන තියෙන මේ සාමාන්‍ය යැපෙන ප්‍රමාණයෙන් ගත කරන්න හමු වෙනකොට අර gedarak dorak ගමක් රටක් වශයෙන් තිබුණු ඒ කරදර ටිකක් අයින් වෙලා මේ පැත්තට හිත නැමෙනවා. ඉතින් මේක සැප නිසා නෙවෙයි නමුත් අර කරදර කොට අයින් කරන්න මේ වගේ තැනකට අපි පැත්තකට වෙන්න ඕනේ නැත්නම් අපිට අර කරදර වලින් සීමාවක් නැහැ. ඊට පස්සේ මේ තියෙන අරණ්‍යයක් කරදර නැත්නම් සීනාසනයක් කරදර එහෙම නැත්නම් මේ ස්ථානයේ සම්බන්ධයේ තියෙන දේවල් ඉවත් කරන අදහසෙන් අපිට ඊගාවට ගන්න තියෙන්නේ මේ කයට හිත සීමා කරොත් ඒ කයක් කරදර අපිට තියෙනවා නමුත් ඒතරට ගමක් කරදර අරණ්‍යයක් කරදර නැති එහෙම තමයි මේ එකකින් එක එකින් එක අපි ප්‍රතිස්ථාපනය කරගෙන යන්නේ ඉදන් නිසායි ඉදන් පජහත කියලා. මේ නිසා මේක අතහැරපන්. මේ නිසා මේක අතහැරපන් කියලා ඊට පස්සේ මේ කය මේ රූපස්කන්ධය අපේ ආස්වාද ප්‍රසආසයකට හේතු වෙලා ඒකත් පුළුවන් තරම් අයින් කරලා හුස්මට හිත දාගන්නවා ඉන්න ඉරියව්වට හිත දාගන්නවා එහෙම නැත්නම් පිම්බීම හැකිලිමට හිත දානවා කියලා කියන්නේ කයෙත් හතර මහා ධාතුන් මල්ලන්නේ ඒ වෙලාවට මතුවෙච්ච ධාතු අල්ලගෙන අපි කරගෙන යනවා එතකොට ධාතු හතරෙන් මුළු කයෙන් වෙන වේදනා දුක් දැවිලි තැවිලි වෙනුවට ඒ වෙලාවට මතුවෙච්ච වායෝ ධාතුව හෝ නැත්නම් පඨවි ධාතුව මත හිත පවත්නවා කියන එක ලේසි නෑ පැවැත්වුවොත් වෙන්නේ මොකද්ද ගමක් කරදර අරණ්‍යයක් කරදර කයක් කරදර අයින් වෙලා ඒ වෙලාවට මතුවෙන ධාතු ගුණය ආනාපානිය ගත්තොත් වායෝ ධාතුව පක්මන් කරනකොට ගත්තොත් පඨවි ධාතුව ඉඳගෙන ඉන්න ඉරියව්ව පොළවේ වදින හැටි බැලුවොත් පටවි ධාතු කියලා ඒකට විතරක් සීමා කරන්න පුළුවන් නම් අපිට තේරෙනවා දැන් කරදර ටිකක් තියෙනවා තියෙන්නේ මේ ආයෝ ධාතුවට අදාළ කරදර ටික විතරයි. පටවි ධාතුවට අදාළ කරදර විතරයි. ඒකත් කරදරයක් තමයි. හැබැයි අර අයින් කරගත්ත මහා කන්දක් ගමක් රටක් කරදර, අරණ්‍යයක් කරදර, කායක් කරදර අයින් කිරීම මේක ලබා ගැනීම මේ දෙක ප්‍රතිපදායම් වෙච්ච එකක් කියලා කාට හරි වටහා ගන්න පුළුවන් නම් ඉතින් ඒක මා විශාලම සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා. ඒක විශාලම යෝනිසමංස්කාරයක් බවට පත් වෙනවා. විශාල ප්‍රඥාවක් බවට පත් වෙනවා. ඉතින් ඒක කරගත්තාට පස්සේ දැන් මේ ලබාගත් ආනාපානියත් ගෙවෙනකොට යට තීරෙන්න පටන් ගන්නවා මේ වායෝ පොට්ටබ්බ ධාතුවට ගොරෝසු වෙලාවේදී ගොරෝසු කෙලස් තියෙනවා. මධ්‍යම වෙලාවේ මධ්‍යම කෙලස් තියෙනවා. සියුම් වෙන්න වෙන්න කෙලස් අඩු වෙනවා. අන්න ඒක විමුක්තියක් විදිහට කල්පනා කරගණ්ඩයි මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. උතුංග දෙනකොට වෙන්නේ එහෙම අල්ලගන්න වැලක් නැති වුණා වගේ, කාන්තාරේ කතරමං වුණා වගේ, මහමූදේ අතරමං වුණා වගේ, කැලේ කලකොල වුණා වගේ අර මෙතෙක් වෙලා පණකට ගහ ගන්න තිබුණු අරමුණ නැතිවීම කලබලයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක නා සමහරලාට ඒ වෙනකොට කලබලලා නැගිටලා දුවලා යනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. තහිත නිින්දට වැටෙනවා. එතන එක එක දේවල් කල්පනා වෙලා අර තිබුණ එකලස නැති වෙනවා. කොහොම හරි මේ යෝගාවචරය මේක කමඨාන් සුද්ධ කරගෙන තේරුම් අරගෙන ඒ ගෙවන් වෙන තැනට ගියාම අර තේරෙට පටන් ගන්නවා මේ අරමුණ ගෙවුනට අජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති. වටේ සද්ද වගේක් තියෙනවා, හිතවිලි වගේක් තියෙනවා, වේදනා වගේක් තියෙනවා. ඉතින් මේ මොන කරදරයක්ද මේ අලිමන්ති වට හරක් කියලා ඇහැට කුණක් වටනා වගේ කලබල වෙන්නේ නැතුව එව්වාට ගැටෙන්න නොගියොත් ඒව ගැන හිත කරදර ගන්න නොගියොත් ඒවා හේම ලප්තනම ලොප් වෙනවා. එතකොට Tamanට අර හිස්තනක් තිබුණට වැඩිය හිස්තනක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ හිස්තැනේ ඉන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ආයසරයක් හිතින්ම වාගත්ත රූප නිසා හිතින්ම වාගත්ත ශබ්ද නිසා හිතින්ම දාගත්ත ගන්ධ රස නිසා එතන හිතින් ලබාගත්ත පහස නිසා අර නිින්ද යාගෙන එනකොට අඩහින්දින්දි හීන පේනවා වගේ අර මෙතෙක් සංසාරේ ගත කරපේ වගේ පරණ රොඩු මණ්ඩි ඉතින් එන්න පටන් ගන්නවා. ඉතින් එන්න පටන් අරගන්නේවා දැන් පිටින් ඇතුළට එනවා නෙවෙයි ඇතුළට එනවා පිට වෙන වෙලාව. ඒක යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙයිද? මේ පිටින් පේන රූපයක් නෙමෙයි ඇතුළෙන් පිටත දාන රූපයක් කියලා. අන්නේ තේරුම් ගන්න බැරි ගතිය නිසා අපි මෙවුවා මම කියාගෙන මගේ කියාගෙන ඉතින් නිමිති බලණ්ඩයි අපනෝල් ගැට ගහණ්ඩයි පොලිතොවිල් කරණ්ඩයි ලෑස්ති වෙනවා. ඔය කවදා හරි තේරුම් අරගත්තොත් තේරෙනවා මේ රූප කර්මස්ථානය එහෙම මේ අල්ලන්න කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් රූප කර්මස්ථානය අපි මේ බුදුහාමසරණ පිහිටිද්ද වෙන්න ගෙවාගෙන ගියාට විඥාණය ඉතුරු වෙලා තියෙන වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන්ගෙන් নানা ප්‍රකාර බහුරූපෝලම් මවනවා. ඒ මවන දේවල් මනෝ විකාරයක් කියලා ගන්නව වෙනුවට මොකක් හරි මේකේ තේරුමක් ඇති මේක දැනගන්න ඕනේ කියලා මේක විග්‍රහ කරන්න ඕනේ කියලා යෝගාවචරයයි එන සංඥා හෝ වේදනා හෝ සංස්කාර ගලපන්න ගියොත් තෝරන්න ගියොත් අර ඇති කරගත්ත විවේකයේ වෙනුවට අලුත් කතන්දර ගෙතිල්ලක් අලුත් පටලවා ගැනීමක් දිගින් දිගටම යනවා. ඉතින් එතෙන්දී හරි අමාරුයි යෝගාචරයට ඒකායන මාර්ගයක් නැහැ. තේරුම් ගන්න කරනකොට මේ රූපය ගෙවිලා ගෙවිලා යනකොට මේ ඉතුරු වෙලා තියෙන නාමස්කන්ධ වේදනා සංඥා සංස්කාර කියන මේ විඥානයේ අතකොළු විඥානයේ හෙන්චයෝ විඥානයේ ඉතුරු කොටස් ඒගොල්ලෝ කොහොම හරි කතන්දරේ ගෙනියන්න විවිධ දේවල් මවනවා. ඉතින් ඒක ඒ ටික පැන්නුවාට පස්සේ තමයි මේ ඇත්තටම විඥානයේ තියෙන චපල ගතිය මායාකාරී ගතිය කෙනෙකුට දැක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් එතකම්ම ඒක හරියට විඥානය කියලා කියන්නේ මායාකාරයක් කියන එක දැක ගන්නකම්ම යෝගාවචරය විඥානය ආරස්සා කරන්න උත්සාහ කරනවා. ඒ ඒ කියන්නේ gedet වෙන හොරෙක් තමන්ගේම දරුවයි කියලා හිතා ගන්නවා වගේ භයානක දෙයක් කියලා මහායාන පොත්වල ලියලා තියෙනවා. විඥානයේ විවිධ මේ කතන්දර ගෙතීම් ප්‍රපංච කිරීම පටන් අර ගන්නවා. පටන් අර ගන්නකොට මේ යෝගාවචරය මේ සද්ධාව මදිනා සතිය මදිනා එව්වදිගේ දුවන්න පටන් අර ගන්නවා. තමහරලාට පුංචි කාලේ වෙච්චව මතක් වෙනවා. ගිය ආත්මෙ වෙච්චව මතක් වෙනවා. එහෙම නැත්නම් මේ වෙන්න තියෙනවා වගේ පේන්න පටන්. ඉතින් මේ ඔක්කොම යෝගාවචරය හිතනවා අතිරේක මට හම්බෙච්චි අභිඥාවල් වෙන්න ඇති කියලා අභිඥා වෙන්න පුළුවන් නෑ කියන්නම් බෑ. නමුත් ඒක දිගේ කතන්දරේ යනකොට අර උපයාගත්ත විවේකේ නැති වෙලා එක එක එක එක කර්මාන්ත එක එක එක එක ගුරුකුල වාද හදාගෙන ඉන්නවා. ලංකාවේ තියෙන භාවනා ක්‍රම දිහා බලනකොට පේනවා මෙවුවා උගන්නන මිනිස්සු නම් තා කමන්නේ මිනිස්සු තීරමත් කන මිනිස්සුන්ගේ සීමාවක් නැහැ. දෙන්න දෙන ලනුව කන. කකා කකාර ගියේ සරල ගතිය වෙනුවට අහිංසක ගතිය වෙනුවට මට අරක ලැබුණා මේක ලැබුණයි කියලා පුදුමාකාර කතන්දර ගොතනවා. ඉතින් කාටවත් ඒක බොරු කරලා ඔප්පු කරන්න බෑ. නමුත් මේ මගදී හම්බෙච්ච දේවල් නිසා ගමන ගමනේ තියෙන ප්‍රගතිය සහ තරල ගතිය නැති කරගන්න හැටි පෙන්නඳ උපමා කීපයක් විශේෂයෙන් බුරුම ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරනවා ඒගොල්ල ඒ කට්ටිය කියනවා ඒ බුදුමි ස්වාමීන් වහන්සේලා හිතන්නේ කියලා හොර කල්ලියක් මම් පහරන හොර කල්ලියක් ඉන්නවා. ඒ හොර කල්ලිය ඒ කැලේ මැදින් යන ඕනම කෙනෙක් යටපත් කරලා කඩවඩා ගන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ කටයුත්තට යදාගන්නේ අලුතෙම කල්ලියට බැඳිච්ච හොරු ටික තමයි. ඉතින් ඒ නිසා මොන විචින් හරි රජයේ හමුදාවක් ගිහිල්ලා අල්ලන්න පටන් ගත්තොත් අහුවෙන්නේ අලුතෙම ආපු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට මේ කවුද මේ නායකත්වයේ කවුද උපනායකත්වයේ කියලා පෙන්වන්න නැතුව තමයි ඒගොල්ලෝ මේ හොකර වැඩ වලට යොදවන්නේ. හරියටම මේ මාෆියා ව්‍යාපාරේ කුඩු බිස්නස් එක කරන මිනිස්සු එදා කුලියට ගන්න මිනිස්සයා Tamanට ඕඩර් එකක එන්නේ කියලා දන්නෙත් නෑ. මෙතෙල්ල අතෙන් බඩු ගිහිලා දෙන එක විතරයි තියෙන්නේ. ගිහිලා දුන්නොත් ගාණ හම්බ වෙනවා. දෙන්න ඉස්සෙල්ලා මෙච්චර ගාණක් හම්බ වෙනවා. ඒ මිනිස්සයා අල්ලගත්තට බඩුත් අතුත් බඩුත් එක්ක වරු ඇල්ලුවාට මේ හොර කල්ලියේ මහා හොරකම අහුවෙන්නේ නැහැ. ඒ නිසා පොලිසිය වට කරලා අල්ලනොන අල්ලන්නේ දා කුලියට ගත්ත මිනිහෙක්. තීමනස මොනවක්වත් දන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්සයට ගහලා බැන්නට මනුස්සයා ඇත්තටම දන්නේ නැහැ. ඒ නිසා පොලිසිය දන්නවනම් මේ කල්ලි වැඩ. ඒගොල්ලෝ කරන්නේ යෝගාවේ රාශියක් අල්ලගෙන සියාන ඉන්නවා පැත්තකට කරලා. කට උත්තරයක් විතරක් ගන්නවා. ගන්නකොට ඒ ප්‍රයත්නේ කරගෙන යනකොට ඒ කට්ටියට උපදෙස් දෙන මට්ටමේ එකෙක් දෙන්නෙක් මහා මෝරු අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඒ කට්ටිය වුණත් හොරකල්ලිය දන්නේ නැහැ. ඒ නිසා රූප ධර්ම අපි කීකරු කරගත්තට ඉඳලා ඉట్లా පේන්න පටන් අර ගන්නවා අපි මේ සැපට තියෙන කැමැත්ත. නැත්නම් මේ ලෝකේ දුකයි කියලා පිළිගන්න නැති කැමැත්ත. නිසා අපි මේ මේ අතරමැදත් මේ ගමනේදිත් මනාපදේ සැපදේ හොයන්න හදනකොට අපිට තේරෙන පටන් ගන්නවා රූපේ නැති කරුවාට පස්සේ අපි හිතේ තියෙන කෑදරකම නිසා අපිට පුංචි සැපක් හම්බෙච්ච ගම අපි ඒක ලැබෙනවා හොඳයි නොලැබෙනවා දුකයි. දුක ලැබෙනවා දුකයි නොලැබෙනවා හොඳයි. ආදි වශයෙන් හිත වෙහෙස ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා රූපේ කොච්චර ගෙවම් කරත් වේදනාව පිළිබඳ අපේ දක්ෂකම තාම අඩුයි. මොකද සංසාරේ පුරාට සැප හොයානගේ ගමනක් ගිහිලා තියෙන්නේ. ඒකත් අල්ලගත්තයි කියලා හිතමු. ඒක අල්ලන්නේ මේ සැප වේදනාවකින් ඕනම දෙයක් පටන් අරගත්තොත් සැප වේදනා ඉවර වෙන ඒ විඳ ඉවර වෙන දුකකින්. දුක් වේදනාවක් ඕන තැනක පටන් ගත්තොත් ඒක ඉවර වෙන්නේ සැපකි. ඒ නිසා වේදනා කියන වින්දනය කියන සංසිද්ධිය ගත්තොත් මුනත පේන දේ නෙවෙයි අගට යන්නේ අගට පේන දේ මුලට තියෙන නිසා කාට හරි මුලැමැදාක දකින්න පුළුවන් නම් පේනවා. අපි මෙතෙක් කල් විඳලා තියෙන හැම සැපක්ම දුකෙන් කෙලවර වෙලා තියෙනවා. හැම දුකක්ම සැපෙන් කෙලවර වෙලා තියෙනවා. මේ දෙකෙහි අපි පෙළෙන ගතිය තිබුණට මේ දුක සැපට පෙරලෙන තැනක් තියෙනවා සැප දුකට පෙරලෙන තැනක් තියෙනවා ඒක අහුවෙන්නේ හරියට ආස්වාසයේ ගෙවල ප්‍රසවාසයේ පටන් ගන්න තැන මැද අහුවෙන්නේ නැතුව වගේ ඒක නිසා කොයි වෙලාවක හෝ මේ අන්ත දුකට හෝ අන්ත සැපට කෑකෝ සංගහන වෙනුවට කොහේද මේ සැප දුකක් බාටපත් වෙන්නේ දුක සැපක් බාටපත් වෙන්නේ කියලා බැලුවොත් එතන සැපටත් නැති දුකටත් නැති තැනක් අපිට අහුවෙනවා ඒක තමයි කම්මැලිකම කියන්නේ ඒක තමයි අපි නීරසකම කියලා කියන්නේ. ඒ තමයි අපිට බය හිතෙන තැන කියලා කියන්නේ. අසර වෙන තැන කියලා. ඉතින් අපි ඒකේ ඉන්නේ නැතුව අර සැප ඉල්ලනවා මේ දුක ඉල්ලනවා. එතකොට අපිට අර තඩමාරු වෙන තැන අල්ලගන්න බැරි වෙනවා. අල්ලගත්තොත් තේරෙනවා අපිට මෙතෙක්කල් භාවනා කරනකොට කී දවසක කොච්චරද මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම ආවද අපි ඒ වෙලාවේ මේ ඒකට ඒක රස නැහැ කියලා ඒකට උම්මල ටිකක් දාලා දෙන්න බැරිද උම්මලකට ටිකක් දාලා ගන්න බැරිද කියලා අහනවා අජිනමොටෝ ටිකක් දාලා ගන්න බැරිද කියලා අහනවා මේ පොඩ්ඩක් ටෙම්පරාදු කරලා දෙන්න බැරිද කියලා අහනවා ඉතින් මේ හැම එකකින්ම කරන්නේ පිළිකා හදා ගන්න හදන එකයි තියෙන්නේ අර මැදහත් දේ යල්ලුණු කැඳ වගේ තියෙනකොට අපිට ඒක හරිනේ ඉතින් වේදනාවේ මේ කරන මායාව කිසිම බහුජාතික කම්පැනිකින් හෝ ඒ মালටි මිලියන් කම්පැනි වලින් අපිට උගන්වන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ දෙකේ තියාගෙන ඉන්න තමයි. ඉතින් බුදුචන්නාංශ මේක පෙන්නුවාට පස්සේ පේනවා රූපයේ ගිවන් කෙරුවට වැඩිය බොහොම අමාරුයි. මේ සැපට තියෙන කෑදරකම මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා එකක් තියෙනවානේ. මුළු මනුස්සයා මුළු ජීවිතේම ගත කරන්නේ ඕකටනේ. කොච්චර සැපෙව්වත් අවසානයේ දුකටපත් වෙනවා. ඉතින් ඒ සැප දුක නැති මේ අදුක්කම සුඛයට හිත යොදන්න විඥානය කොහොමඩක්වත් ඉඩ තියන්නේ ඒක ඉවර කරගත්තයි කියලා අපි දිග කතාවක් කෙටි කරන්න ඕන නිසා ඊට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා මේ සැපටම උනත් දුක කියලා නම දාන්න පුළුවන් දුකට උනත් සැප කියලා නම දාන්න පුළුවන් දාන නමේ හැටියට තමයි විඳමන තියෙන්නේ ඒකට මේ උපමාවක් දරුණු නපුරු උපමාවක් පෙන්වන අටුවාචාන් වහන්සේලා මේ කුලකාන්තාවක් රාජමහේෂිකාවක් ගැබ්බ අරගෙන දරුවෙක් වදනකොට තියෙන දුක එයාට සැපක් වශයෙන් පෙන්නන්නේ මොකද හම්බෙන දරුවා තමන්ට මාතෘත්වයක් දෙනවා රාජමහේෂිකාවක් නම් තමන්ට අගබිසෝ තනතුරු ලැබෙනවා ඒ නිසා දරුවගේ දරුබරත් ප්‍රසූතියත් හරි සැපක් නමුත් වෛශ්‍යාවකට දරුවෙක් හම්බෙන්න ගියොත් පිටිමි අකමැති වෙනවා ඒ නිසා දරුවා මරණ්ඩයි හිත තියානේ. ඒ නිසා දරු බඩත් බරක් ප්‍රසූතියත් බරක්. එකම දේ මහේසිකාව බලන්නේ ලොකු නඹුවක් විදියට. වෛශ්‍යාව බලන්නේ තමන්ගේ අර තිබුණ රූපලාවන්‍ය නැති වෙනවා. පුරුෂයන් අකමැත්තටපත් වෙනවා. ඒ නිසා දරු ගැබ් ගැනීම තමන්ට වෙච්ච ලොකු පාඩුවක්. මේ එකම දේ. එකම දේ තමන් බලන හැටි තමයි. ඒකට තවත් න්‍යා විහිළුවක් කියනවා. යම් වෙලාවක මේ සැප දුක් මෙලෝ පරලෝ වශයෙන් ලියන්න උත්සාහ කෙරුවොත් අරාබිකරේ මිනිස්සු ලියලා තියෙන පොත්වල ලියනවලු මේ ලෝකේ නරකට හිටියොත් නරකට ලැබෙන විපාකයේ වශයෙන් මීටත් වැඩිය වේලිච්ච කරවෙච්ච රත් වෙච්ච අපායකට වැටෙනවා. මොකද දැන්ටත් ඉන්නේ වේලිච්ච කරවෙච්ච අපායක. ඒක නිසා නරක වැඩ කෙරුවොත් අපායට යනවා. අපායේ ගිනි දැල් වලින් හැදිච්ච එකක් පුදුම උණුසුමක් රස්නියක් තියෙන එකක් කිය. පින් කෙරුවොත් බොහෝම සීතල සදාහරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් සහිත සුරපුරයකට යන්න පුළුවන් කියලා කියනවා. ටිබෙට් වගේ සීතල රට කියන මිනිස්සෙක් ලියන පොතේ ලියනවලු ඔබ නරක වැඩ කෙරුවොත් එහෙම හරිම සීතල තැනකට නිටතර දිය වතුරේ අයිස් තියෙන තැනකට ගිහිලා සීත නරකයට වැටෙනවා. ඔබ හොඳ පිනක් කරුවොත් එimhe රස්නේ තැනකට ගෙනියනවා කියන. ඒ නිසා ටිබෙට් කාර්යාගේ දිවි ලෝකේ තමයි අරාබියේ තියෙන කාන්තාරේ. කාන්තාරේ ඉන්න මිනිස්සුන්ට දිවි ලෝකේ තමයි ටිබෙට්. හැබැයි එතන ඉන්න එක එකටවත් ඒක දිවි ලෝකේ පේන්නේ නැහැ. උණ්ඩ වෙන්නේ කවදානම් මේ කරදරේ අයින් වෙන්නද කියලා. මේ එකම දේ අපි හැදිලා වැඩිලා තියෙන පරිසරයේ හැටියට අපි මේ නම් කරන හැටි. බල්ලෙකුට අසුචි ටිකක් දකපුවාම පුදුම ගන පුදුම ආසාවක් තියෙන එක කනකම්. අපිට ඒක දිහා බලා ඉන්නකොටත් ඇඟ කිලිපලනවා. මේ කක්ක කන්නේ කිය. බල්ලා මහත්ය ඇද්දගෙන ගිහිල්ලා ලනුවේ අරක කන හැටි දිහා බලනකොට හකුරු කන්නා වගේ. බලකුණක් කන්න කබරේක් දඟලන හැටි බලන්න. ඌට කිව්වොත් එහෙම ඕක බලුකුණක් යක ඕක ගඳයි කියලා අර කම මෝඩෙක් මේක කිසිම දෙයක් තේරෙන්නේ නැති එකෙක් මට කලාතුරකින් මේක හම්බ වෙන්නේ කියලා. ඉතින් කරපොත දෙන්නෙක් හිටියලු ගෙවල් දෙයක් නැද කුණු ගෙද කුණු ගොඩක. හොඳට ඒ කුණු ගොඩ කකා ඉන ගම ඒ කරපොත් එක්ක යනවා අනිත් කරපොත්තට මචං මං ඉන්න ගෙදර හදනවා පැන්ට්‍රියක්. ආයේ කරපොත් එක ඉතින් මැස්සෙකුට යන්න ඊට නෑ උන්ට සීල් කරලා පුදුම පිරිසිදුවට හදනවා. කියලා මෝ අනික් කරපොත්තට කෙනලු අනික් ගෙදරින් ආවෝ කිව්වලු මචං මේ කන බොන තැන් වල ජරා කතා කතා කරන්න එපා කිව්වලු. ඒ නිසා අපි මේ සැප කියලා අඳුරගෙන තියෙන හැමදේම අපේ අම්මලා තාත්තලා අපේ ඔළුවට දාපු පුස්සක් විතරයි. නියම සැප මොකද්ද කියලා දැනගන්න මේ මේ මේ සංඥාකරණේ මේ නාමකරණේ ලේබල් කිරීම පොඩ්ඩක් අයින් වෙලා බලනකොට පොඩි දරුවෙක්ට අරන් බලන්න පොඩි දරුවට සංඥා නැහැනේ. ඌට කක්ක කනවයි කියන එක ගානක් නැහැ. කක්කන් කනවත් එකයි කක්ක කෑවත් එකයි. කක්කන් කියන්නේ කෙසෙලිඩි වලට ඌට ගන්න මොකද රස තේරිලා නැහැ. තව අම්මලා දාත්ලා කොච්චර හිවත් බබා ඔය කක්කන් කියලා කක්කත් එකයි කක්කනුත් එකයි. චූ අත ගන්නවා කියන එක ගන්න මොකද ඌට සංඥා වෙවිලා නැහැ. ආවට පස්සේ කක්කටිය කතේ ගෑවුනොත් එහෙම බුදු අම්මේ අත හොදනවා හමත් ගන්නවා. කවදාවත් දකලා නැහැ. ඒත් මේ සංඥාවට මේ කන කෑමන තමයි මේ තාක්ෂණය කියලා කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. මනුස්සයට ඕනේ කුණු හරපයක් කවන්න පුළුවන්. දෙතුන් සැරයක් ඇහෙන තලස්සනකොට හිට්ලර් කියලා තියෙනවා. ඕනම දෙයක් දවසට 20 සැරයක් ඇහෙන තලස්සන්න මනුස්සයා ඒක පිළිගන්නවා. එයා විතර ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න කවුරක්වත් ඉඳලා නැහැ. ඉතින් මේක කවදද තේරුම් ගන්න අපි? අපිට මේ එක එක කම්පැනි වලින් ඇවිල්ලා ඔය එකම දේ ටෙම්පරාදු කර කර දුන්නට ඒ මිනිස්සු මේ අපේ ආදරයට අපේ සෞඛ්‍යයට දෙනවනේ. උන් කීයක් හරි කඩා ගන්න හදනවා. ඉතින් අපි ඒක ලොකු පොහසත්කමක් ජයග්‍රහණයක් කියලා අනේ දරුවන්ටත් දෙනවා. ඒ නිසා මේ විඥානයේ විසින් රූපේ නැති වුණාට පස්සේ වේදනාවෙන් අපි නොමගාරිනවා. සංඥාවෙන් නොමගාරිනවා. එනිසා සංස්කරණය කරන්න කියනවා නෑ පොඩ්ඩක් මේක පොඩ්ඩ හදලා ගත්තොත් හරියයි. ওই තියෙන විදිය නැති වුණාට ඕක මෙහෙම මෙහෙම කරලා පිළියම් කරලා ආලවට්ටම් කරලා ගත්තොත් හරියයි කියලා ඒ භාවනාවේදී යම් වෙලාවක රූපයගේ සමතික්‍රමණේ වෙනකොට යෝගාවචරයේ ඔළුවට දහසකුත් එකක් අලුත් අදහස් එනවා ගොඩ පෙරක දෝරුකම් එනවා එයා ඉතින් ඒක දිගේ යනවා. එයා හිතනවා මේක පොඩ්ඩක් තව උප කර ගන්න පුළුවන් වෙයි. ආලවට්ටම් කරන්න පුළුවන් වෙයි කියලා අර දෙයට විවිධාකාර වෙනස්කම් කරන්න පටන් ගන්නවා. කවදද අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විවිධ විමුක්ඛවලදී ඒ රූපේ ගෙවම් කරා වගේ විඥානය අපිට කොයි විදිහකට નાස්ලනු දාගෙන හිට මෙට අදින්න ගියත් ඒවා ඒ ඒ වෙලාවේදී විඥානය කරන මායාවල් විදිහට මිරිඟුවක් විදිහට කෙහෙල් කඳක් විදිහට දකින්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන රූපේ පෙන පිටක් වගේ. පේන පින්ඩු උපමා රූපක්. වේදනා බුබුලූපමා. වේදනා නිකන් සබම් බුබුලක් වගේ. සංඥා මරිචූකපම සංඥාව නිකන් මිරිඟුවක් වාගේ කදලියකූපමා සංඛාරා මේ සංස්කාර කියන එක කෙහෙල් කඳක් වගේම අවාපිය පාන දෙයක් ඒක ඇති හර පද්ධතියක් නැහැ විඥානම් ආයූපමා ඒ නිසා ඒ රූපයේ යම් ප්‍රමාණයකට සාර්ථක වුණත් ඒ වෙලාවට මේ විඥානය කරලා පෙන්නන විභූෂණ කටයුතු ටික අල්ලනවයි කියන එක ඒ වගේ ජාවාරංකාර කල්ලියක මහා හොරා අල්ලනා වගේ වැඩක්. ඉතින් ඒ නිසා ඒක ඔය එදා කුලියට ආව මිනිස්සු කොච්චර ඇල්ලුවත් ඒකට ඔපිනියන් දෙන එක නා ඊට ඉහළ මට්ටමේ අධ්‍යක්ෂක මණ්ඩලය බලන්නවත් හම්බ වෙන නිසා ඒ හොරු එදා කුලියට වැඩ කරන හොරු කොච්චර ඇල්ලුවත් තව මෙයා දන්නෙත් නැති මට්ටම් කීපයක් තියෙනවා කියලා දිගින් දිගටම දිගින් දිගටම අපි හිතමු මේ පොලිසිය මේක දැනගෙන ඇල්ලුවයි කියලා එහෙම නැත්නම් මේ ප්‍රධාන අනදෙන්නිල්ද හරියා දක්වම ඇල්ලුවයි කියලා ජේම්ස් බොන්ඩ් ෂෝස් වල තමයි පෙන්වන්නේ. කොහොමද මේ සංවිධානය හැදිලා තියෙන්නේ වැඩ යන්නේ කොහොමද? ඒගොල්ල කොච්චර බලවත්ද කොච්චර ධනවත්ද කොච්චර ලස්සනද කොච්චර නම්බුකාර විදිහට ජීවත් වෙනවද? කාටවත් හිතන්න බෑ ඒ මනුස්සයා හොරකමක් කරා කියලා. ඇත්තටම හොරමුලේ නායකයා කවදාවත් හොරකම් කරන්නේ නැහැ. එයා කරන්නේ හොරකම් කරන්න උපදෙස් දෙන එක ඔපිනියන් දෙන එක විතරයි. නමුත් නඩුවක් දැම්මයි කියලා හිතන්න හොර කල්නායම අල්ලගෙන. නඩුවක් දාන්න නීතිය හැටියට පළවෙනිම විත්තිකාරයා වෙන්නේ හොර උලේ නායකයා. මොකද නීතිය දන්නවා මේ මනුස්සයා තමයි මේ නම්බුකාර විදියට ජීවත් වෙලා එක එක කුලී හේවාය වරගෙන මේ වැඩේ කරන්නේ. ඉතින් මේ නඩුව ගැන කතා කරනකොට ඒ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියන එක හරි වටිනවා. ඒක වටින්නේ මොකද ඒකෙන් මේ සතියේ තියෙන වටිනාකම තේරෙනවා. අපි හිතමු දැන් නඩුවට ගෙන්නුවයි කියලා මහවරත් ඉන්නවා. ඊගාවට හොර කණ්ඩායම් ඉන්නවා කුලියට ගත්ත මිනිස්සුත් ඉන්නවා. දැන් මේ මහවරාට විරුද්ධව තමයි නඩුව ගෙනියන්නේ. ඒක තමයි නීතියේ ස්වභාවය. කරගෙන යනකොට ඒ පොලිසිය කරව ප්‍රයත්න නිසා එකින් එක එකින් එක එකින් එක මේ මහවරාට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් වෙනකොට ඕනම උසාවියකට තේරෙනවා මේ මනුස්සයා මේව වහගෙන ඉඳ ගියාට මේ දක්ෂ අපරාධ පරිශනාන්තේ නිසා එළිවුණයි කියලා මේ නඩුව භාගයක් යද්දී බැරි වෙලාවක්වත් නඩුකාරයා තීන්දුව කෙරුවොත් දැන් මේ නඩුව ඇහෙනවා මට හොඳටම පේනවා මේ මනුස්සයා බොරුකාරයෙක් කියලා ඒ සමම තීන්දුව කරනවා මෙයාට බරපතල වැඩ ඇතුව මෙහෙම දඬුවම් කරන්න කියලා නඩුවක් තීන්දුව කළොත් ඒ මහවරාට ඉහළ උසාවියට ඇපිල් ගන්න පුළුවන් ඒ නිසා මහවරාම ධන ගහනකම්ම වැරද්ද පිළිගන්න කම්ම නඩුව දිගටම යන්න ඕන. කවදාකවත් නරකයි නඩුකාරයා තමන්ගේ බලය පාවිච්චි කරලා එයා ධන ගහන තෙක් එයා වැරද්ද බාර ගන්න තෙක් මේ නීතිය හෝ වෙන මොනම දෙයකින්වත් මෙයාට තීන්දුවක් ගන්න. කරෝ ගමන් මේ මිනිස්සයා කියනවා මම අහිංසකයි. මේ උසාවිය අසාධාරණයි. උසාවිය මට බලේ පාවිච්චි කරලා මම වැරද්ද පිළිගත්තේ නැහැ. මට දඬුවම් පැවරුවයි කියලා. ඒ නිසා පුළුවන් වෙයිද නඩුව මේ ඇදී ඇදී යද්දී කවදා හෝ මේ විඥානේ දන ගහනකම් මේ විඥානය වැරද්ද බාර ගන්නකම් වැරදි කරුවයි කියනකම් ඉන්න එන්නේ ටිකේ තමයි යෝගාවචරය හුඟක් වෙලාට පරදින්නේ. යෝගාවචරය මොනවද අරගත්තත් යෝගාවචරය තමන්ගේ මේ නිෂේධ බලය පාවිච්චි කරලා නෑ නෑ මේක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා විනිශ්චය කරනවා. විනිශ්චය කරාට ඒගොල්ලෝ දන්නවා මේ පෙන්නලා ප්‍රත්‍යක්ෂණය කරලා නෙවෙයි විනිශ්චය කෙරුවේ. ඒගොල්ලෝ ඊගාව දවසේ උදේ වෙනකොට ආයෙ නැගිටලා. ආයෙත් ඇපිල්ුසාවියේ වැඩ. කවදද පුළුවන් වෙන්නේ අනිත්‍ය භාවයේ අනිත්‍ය භාවයේ විසින්ම පේනකම් බලන රූපේ නැවත නැවත ලක්ෂ කෝටි වාරයක් පෙන්ලා හිතට බලෙන් කවන්න යන්න එපා. මූලධර්ම දන්න කට්ටිය කවදාකවත් ඔය අහිංසකම ගන්න බැරි. එයා හිතනවා නෑ හුස්ම බලනකොට මුලදි වගේ නෙවෙයි අග ඒ නිසා අනිච්චං දැන් මං අනිච්චං පාඩම් පාස් මට දැන් තියෙන දුක්ඛම් පාඩම ගන්න තියෙන කියලා ඒකට යනවා. ඒකලාන චවිල සාංශ මට රූපේ බලහිනකොට වැලිය නැපෙන දැන් අනිච්චං හරිද? ඔබ වහන්සේ තක්සම් කරනවද සාති කියලා. ඒ තරම්ම මේකේ තියෙන ෂටගතිය දන්නේ නැහැ. මේකේ තියෙන මායාගතිය දන්නේ නැහැ. වංචනික ගතිය දන්නේ නැහැ. ඒක නිසා කවදා හෝ කව මෙයා වැරදි කාර්යය බව මුළු උසාවියම දන්නවා. ආයෙසරක් උසාවියට ගෙනලා ආයෙසරක් නඩු අහනවා. අහලා අහලා අහලා අහලා එයා විසින්ම දන ගහනකම්. එයා විසින් පාපෝච්චාරණය කරනකම්. වැරද්ද බාර ගන්නකම් විනිශ්චය කරන්න ගියොත් විනිශ්චය කිරීම නිසා බලෙන් විනිශ්චය කිරීම නිසා ඒ මිනිස්යාට yellow සාවේ ඇපීල් කරන්න අවස්ථාවක් ලැබෙනවා. නොදෙන්න නම් දන ගහන කම්ම යන්න ඕන. අන්න ඒ ටිකේදී දැන් අපි දන්නවා මේක අනිච්චං දුක්ඛං අනත්තං කිය ඒතිෙදිත් භාවනා කරලා කරලා කරලා ඒක මේ තමන්ගේ විනිශ්චයකින් තොරව අතිරණව එහෙම නැත්නම් නිෂේධවලේ පාවිච්චි නොකර එහෙම නැත්නම් චින්තාමය ඥාන පාවිච්චි නොකර ඒක ඒක විසින්ම වෙන්න දෙනවා බලන්නකොට ලෝකයා ඒ යෝගාවචරය අධ්‍යා බල්ලා කියන්නේ මෙයා කොච්චර යෝගාවචරයක් වුණත් තාම වැරදි කරනවනේ මෙයාට ඔච්චර භාවනා කරලා බැරි වෙලා තියෙනවා නෙමේ. මේ වැරදි ටික නතර කරගන්න. එයා කරන්න හදන මේ වැරද්ද වෙද්දිම ලේපිට කොච්චරක් මගේ විඥානය මට කරදර කරනවද? මගේ සංස්කාර, මගේ සංඥා, මගේ වේදනා කරදර කරනවද කියලා ඒක අර ඒක නැවත නැවතත් දකින්න අරිනවා. වැරද්ද වැරද්ද විසීම උපු වෙනකම්. මෙන්න මේකෙදි විපස්සනාවේ තියෙන දුර්ලකම් නිසා යෝගාවචරය පැනලා දෙන්න හදනවා දැන් හරි හරි මට දැන් තේරුණා කියලා ඉක්මනට අර අමෝරාවෙන් ඒ නිලතල නැත්තම් සාහිතික ලබා ගන්න හදනවා ඒ තියෙද්දිත් මේක නැවත නැවත බලන්න තරම් ඉවසීම අඩුකමක් තියෙනවා. ඒ වැරද්ද එහෙම වෙන්න දෙන්න ඕන. ඒ ඒ අඩුපාඩු එහෙම වෙන්න දෙන්න. දැන් තමයි දැනගෙන යන්නේ එයාට වැරදිකාරයා විසින්ම වැරද්ද බාර ගන්න තැනට යන්න තමන් ඒක දිහා බලාගෙන ගතිය. ඒ తত্ত্বය මේ ලෝකෙදී වෙච්ච හැටි බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ වෙච්ච සිද්ධි රාශියකින් පෙනෙන ඉතාමත්ම సౌందర్యාත්මක සාහිත්‍ය අවස්ථාවල් ඒවා පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් බුදුරජාන් සේවට සාක්ෂි වෙලා තියෙනවා. ඒක නිසා ඒක හරි අමාරුයි ආගමික ස්වරූපයෙන් බලනද ඒ බුදුජානන්ස වැඩ ඉන්න කාලේ මිනිස්සෙක් ගෑනු කෙනෙක් කැලේ ගිය වෙලාවක වැද්දෙක් එක්ක පෙම්බදිනවා. බැඳලා වැඩි ජීවිතයක් ආරම්භ කරනවා. ආරම්භ කරලා දරුවෝ තුන් දෙනෙක් හම්බ වෙනවා. හම්බෙලා ඉවරලා අර වැද්දරුවන්ට ඒ උපස්සාන කරගෙන කටයුතු කරන කාලේ වැර බුදුරජාණන් වහන්සේ දවසක අර කැලේට වඩිනවා. ගිහිල්ලා ඒ කැලේ ගහක් උල භාවනා කරනවා. ඒ භාවනා කර කර ඉන්න වෙලාවේ අර මහවැද්දා එතනින් යනවා දඩේමේ. යනකොට දකින්න හාමුදුරු කෙනෙක්. ඉතින් හාමුදුරු කෙනෙක් හීනෙන් දැක්කත් අවමංගල්‍යයන්නේ. උදේ පාන්දර දැක්කොත් මුස්පේන්තුවක් නේ. හාමුදුරු නොදකින් කියලා තමයි ගිහිව බලන්නේ. හාමුදුරු කෙනෙක් උදේ දැක්කොත් මහා මුස්පේන්තුවක් මරණයක්. ඉතින් නැද්දකින් කියාගෙන මෙවන්සය යනවා. අනේ ඇත්ත තමයි දඩයන් හම්බ වෙන්නේ නැහැ. දවසම ඉඳලා එනකොට අර අර නාකියා නාකියා නෙමෙයි පැවිද්දා මේ කියන්නේ බුදුහාමුදුරු තාම ගහමුලේ ඉන්නවා උඩ ඉතන වැඩක් නැහැ මේ මිනිහා දැකලා ගියා විතරයි දඩේමුත් නැහැ කියලා දුන්ටි අදිනවා විතින් ඉතින් බුදුරජාණන්සේ දන්න බුදුරජාණන්සේ දුනුදී අදින අදින තාලෙටම ගල් වෙන්න ප්‍රාර්ථනා කරනවා දැන් ලොක්කා ඉන්නවා දැන් විදින්න ඔන්න මෙන්න වගේ තියලා ගල්ලා ඉන්නවා ඉතින් අර මහගෑණි කතා කරලා කියනවා පුතේ තාත්තා නම් එන වෙලාව තාම නැහැ ගොම්බන පොඩ කියලා බලපං කියලා. ඉතින් ලොකු පුතා යනකොට ලොකු පුතාට පේනවා තාත්තා මේ හතුරෙකුට විදින්න බලා ඉනවා ඌත් කරන්නේ දන්නේ නැතුව බුදුරජාණන්සේ විදින දුනුදී අදිනවා. අදිනකොටම බුදුරජාණන්සේ ප්‍රාර්ථනා කරනවා ඒ මනුස්සයාත් එතකොට දැන් තාත්තා දන්නේ පුතාවයි කියලා. තාත්තා ගල් වෙලා පුතත් ගල් වෙනවා. හැබැයි ඉන්නේ මේ ඔන්න මෙන්න විදින්න බලා. ඊට පස්සේ දෙවෙනි පුතා යනවා. එයාටත් ඒ ටික. ඊට පස්සේ තුන්වෙනි පුතා යනවා. හතර දෙනාම ඉන්නවා දැන් දන් වලට වෙලා ඉඳගෙන බුදුසසුන විදින්න බලාගෙන බැරිම තැන අර අම්මන්ඩි රෑ යනවා මොකද උනේ කියලා බලන්නට යනකොට බුදු අම්මේ හතර දිනම් බලාගෙන බුදුහාමුදුරන්ට විදින්න හදනවා බුදු තාත්තේ මගේ බුදු තාත්තට විදින්නපෝ කියලා කෑ ගහනකොට හතර දිනාටම සීය එනවා. ඒතර වැද්ද බයිනවා තී කියලා කියන්නේ පැතිගේ තාත්තා මෙහෙ එනවායි කියලා මම දන්නවයි. ඉතින් දරුවෝත් කෑ ගහනවා. දරුවොත් කියන උඹට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා. අපි දන්නේ නැහනේ. අපි මේ වැද්දියක් කියලානේ හිතානේ හිටියේ කියලා. ඊපස්සේ බුදුරණාහි කට්ටි වාඩි කරලා බණ කිව්වහම තාත්තයි දරුවෝ තුන්දෙනාම සෝවාන් වෙනවා. ඊපස්සේ බුදුරණාහි පහුවෙන්ද සංඝයාට කතා කරලා කියනවා මං ඊ අවල් තැන හිටියා. ඉන්නකොට මේ මෙහෙම වැඩක් වුණා. මම ඒක දැනගෙනමයි ගියේ. මේ හතර දින පස් දිනාගෙන් හතර දිනකම සෝවාන් වුණායි කියලා. ඒතකොට සංඝයාට ප්‍රශ්නයක් මතුවලා කියනවා ඒකෝ ස්වාමීන් වහන්සේ මේ වැද්දෝ හතර දෙනා අසුවාන වුණා. ඒ වැද්දෝ හතර දෙනා බේරගෙන බුදු තාත්තා කියපු ගෑණි අම්මා සෝවාන් වුණේ නැද්ද කියලා. ඒතර බුදුන්ස් කියනවා නෑ එයා කලින්ම සෝවාන් වෙලා හිටියේ කියලා. ඒතර සංඝයාන ස්වාමීන් සෝවාන් වෙච්ච ගෑණියෙකුට වැද්දන්ට දුනු ජීර හැම හදලා දෙන්න පුළුවන්කමක් තියනවාද කියලා. වැඩි පවුලකට ආයුධ හදලා හැම හදලා දෙන්න පුළුවන්කමක් තියනවාද කියලා. අනේ එතනදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කියන්නේ සිද්ධියේදී ගාථාව සඳහන් කරනවා පානිමිචේ වනේනාස අතේ යම් කෙනෙක්ගේ තුවාල නැත්තම් හරිය පානිනා විසා ඒ කෙනාට ඒ අතින් විස ගෙනියන්න පුළුවන්. තුවාල නැත්තම් විස වදින්නේ නැහනේ. විස જાති දෙකක් තියෙනවා. ඒ ස්ථාවර සහ ජංගම කියලා නැත්තම් contact pesticide තියෙනවා systemic තියෙනවා ඒ කොයි දෙක වුණත් අතේ ගෙනියන්න පුළුවන් අතේ තුවාල නැත්තම් එහෙම නිසා විස ඇඟට වදින්නේ තුවාල තියෙනවා විතරයි නත්ති පාපං අකුබ්බතෝ Taman හිතන්නේ නැත්තම් ඒක චේතනා කෙරුවේ නැත්තම් ඊතර පාපයක් නැහැ චේතනාම් බික්කවේ කම්මං වදාන මේ මනුස්සයා කෙරුවේ මනුස්සයාට ඕන උපසාන කෙරුවා මිසක් එයා දන්නවා සත්තු මැරුවෙත් නෑ මොනවත් නෑට චේතනාවකුත් නෑ එයා සෝවන් වෙච්ච කෙනෙක්. ඉතින් ඒකට අපේ ප්‍රශ්නයක් තියෙනවා දැන් අපිට එහෙම සෝවන් වෙච්ච කෙනෙකුට වැද්දෙකුට අඹුකම් කරන්න පුළුවන්ද කියලා. වැද්දෙකුට ඒ උපකරණ සල්සලා දෙන්න පුළුවන්. බුදුසෙන්වන්සේ කියනවා Taman දන්නවනම් මේ මාළු කඩේක මං ඉන්නේ. මස් මරණ දැන කියන්නේ මයි කිසිම අදහසක් නැහැ. නමුත් මං ඒකවා හිටියයි කියලා එතන ඒ කටයුතු කරයි කියලා මට කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතන ඉඳිල්ලෙන් අකුසල් නොකිරීමෙන් තමයි යා යාගේ දක්ෂකම පෙන්වන්නේ. අනිත් ඔක්කොම ගා ගන්නවා. මම ගා ගන්නෑ. ඉතින් බෞද්ධයා හිතන්නේ නැත්තම් සදාචාරවාදීයා හිතන්නේ එහෙම පලාතකවත් ඉන්න හොඳ නැහැ. හිටියොත් මේ දුවගෙන ඇවිල්ලා කෙලස් අපේ කරේ නගී කියලා ගෝණි නැතුව. එහෙම ගන්නෑ. Taman දන්නවනම් චේතනාව තමයි කර්මයට බලපාන්නේ කියලා. Tamanගේම චේතනාවක් නැත්තම් දැන් මේ භාවනා කරනකොට මට එක පාට රාග හැඟීමක් ඇති වෙනවා. ඉතින් මම භාවනා කරන්න කී රාග ඇති කරන්න නෙවෙයිනේ. ඒ ඇති වෙච්ච රාගයෙන් මට කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. මම දන්නවනම් මේ ද්වේෂය නෙවෙයි, නිදිමත නෙවෙයි මේ රාගේ. මෙන්න රාගය ආපුවම හැටි කියලා එයා දන්නවනම් ඇත්තටම අකුසලයක් නෙවෙයි කුසලයක් සිද්ධ වෙනවා. රාගේ රාගයේ වශයෙන් දැන ගැනීමයි. ඉතින් ඒක නොකර කවදා නිවන් දකින්නේ? ඉතින් ඒක නිසා භාවනාව ගිහිල්ලෙවලා Taman දන්නකොට රූපේ කට්ටකයි රාටිකන් ටික මෙච්චරයි. වේදනාවේ කට්ටකයි රාටික මෙච්චරයි. සංඥාවේ කට්ටකයි රාටිකන් ටික මෙච්චරයි. සංඥා සංස්කාර කට්ටකයි රාටිකන් මෙච්චරයි විඥානයේ කියලා. ඊ වැරදි වෙද්දිම ඒක දිහා නොසලී බලාගෙන ඉන්න පුළුවන්කම තමයි බුදුරජාණන් ශ්‍රී අපට දෙන ඒ ඊවසීමේ ශක්තිය එහෙම නැත්තම් කියනවනම් ඒ වෙන දේ පිළිබඳව විනිශ්චයකට යන්න එපා. නිසෙ යන්නේ නැහැ හිත. ඉස යමක් දැක්කට දැක්ක පමණින් නැතර කරපන් දැක්කට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. බැලුවනම් තමයි අකුසල් සිද්ධ වෙන්නේ. සුති සුතමත්තන් ඇහුනට කවදාකවත් අකුසල් නැහැ. අහන්න ගියොත් තමයි අකුසල් සිද්ධ වෙන්නේ. ඇහෙන දේ අකුසල් නැහැ, අහන දේ අකුසල් තියෙනවා. ඒවා ගන්ධ රස පහස විඳින්න යන්න එපා. ඒවා ආවට අකුසල් නැහැ. ඉතින් එන්නේ විදියට මේ රේන් කෝට් එකක් දාගෙන ඉන්න මිනිස්සයා වැස්ස යනකොට ඌ තෙමෙන්නේ නැහනේ. අනික මිනිස්සු කෑ ගැහුවොත් එම් වහිනව මිනිස්සු ගෙට බැංගන්නේ නැහැ. මිනිස්සු කෑ හරි ඕගොල්ලෝ තෙමෙනවා. මම රේන් කෝට් එකක් දාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමන්ගේ හිත ඒ අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබලා ඒ පාප කර තැනක හිටියයි කියලා ඒ කටයුතු කරනා වගේ පෙනෙනා වගේ තිබුණාට ඒ මනසේ හරියට සීමාව දන්නවනම් කවදාකවත් අකුසලයක් වෙන්නේ නැහැ. නමුත් මිනිස්සු හිතනවා අකුසල් වෙනවා කියලා. මිනිස්සු අයලා කියනවා ඔයා වගේ කෙනෙක් එහෙම තැනක ඉන්න එක වටින්නේ නැහනේ. ඇත්තට මෙතන ඉඳගේ හිතලා හිටියේ නැත්තම් තමන්ගේ හිතේ ඇතිවෙච්ච මේ ප්‍රතිශක්තිය තමන්ට පේන්නේ නැහනේ. එහෙම නැත්තන කියනකොට කොහොමඩක්ක ප්‍රශ්නයක් එන්නේ නැහනේ. ඒ නිසා හිතෙන් ගියාට පස්සේ එනවා මේ ආර්ය පරිශ්‍රණයක් මේ සේරම වැඩි කරනවා. නමුත් මට කවුරක් අත දාන්න ඕනේ මට පුළුවන් ද මෙතන ඉඳගෙන අර බුදුජානනාංශේ මාළ පෙන්න වගේ පොකුරු ඇස්සට ගිහිල්ලා අදිස්ථාන කරනවා තෙමෙන්නේ නැති වෙන්නේ ඒක තෙමෙන්නේ නැහැ. පොකුරු ඇසට කියලා අදිෂ්ඨාන කරොත් තෙමෙන කියලා තෙමෙනවා. අන්න ඒ වගේ බලයක්, ඒ වගේ ශක්තියක් තියෙනවා. Tamange විඥානීය මේ තරම් ෂට මායාවී වංචනික කටයුතු කරද්දී Taman තුන ෂට වැඩ වෙන හැටි බලනකොට මට ඕන නැති වුණාට මං හරහා වංචනික වැඩ වෙන හැටි මායාවී වැඩ වෙන හැටි දිහා බලන්නේ නැතුව අනුන්ගේ ෂට මායාවී ගති දැකලා අපිට නිවන් දකින්නත් බෑ අපිට ඊයේ වෙච්ච ෂට මායාවත් ගති බලලා නිවන් දකින්නත් බෑ හෙට වෙන්න තියෙන ෂට මායාවී ගති වල දකින්නත් බෑ අස්පනා අපිට දකින්න බෑ තේරුම් ගන්න ඕනේ ඊයේ තරම්මම ඒ ෂාට මායාවී ගති දිගේ මත් වෙලා නැහැ මම මේක වෙන හැටි දකිනවා. මෙහෙමනම් මේ වෙනකොට ඔය රූප වේදනා සංඥා දිගේ යම් ප්‍රමාණයකට ශික්ෂණයක් ඇතුව නැවත නැවතත් ඒ කටයුතු වෙද්දී Tamanට මේ ප්‍රතිශක්තිය ලබා ගැනීමේ අදහසින් එහෙම නැත්නම් උත්ප්‍රේරණය ලබා ගැනීමේ අදහසින් මේවා දිහා බලාගෙන ඒ වගේ කෙලෙසෙන්නේ නැතුව ඒ වගේ හිත් කරදර ගන්න නැති එක තමයි බුදුරජාන් වහන්සේ ditthi ditthamattam bhavissati suti sutumattam bhavissati muti mutamattam bhavissati විඤ්ඤාතේ විඤ්ඤාතmattam bhavissati ඒවා ඒවා දැක්කට කවදාකවත් අකුසල නැහැ. ඔගන්නේ කතන්දර ගොතන්න යන්න එපා. ඌව පිළිබඳව හිත් කරදර ගන්න එපා. දැකීමෙන් අකුසල් වෙන්නේ බලලා නැත්තම් පශ්චාත්තාපුනොත් තමයි අකුසලෙ වෙන්නේ. ඇහුණට කිසිම අකුසලයක් වෙන්නේ නැහැ රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ මොන කුණු හරප කිව්වා ප්‍රශ්නයක් නැහැ. Taman දන්නා පච කියලා. උසු කට උල් කරගෙන හදිස්සිය දඩබඩ ගාලා කියවන්නේ මොකෝ මේ අපිට ආසාවෙන්ද? විනාඩි 5ක් ඇතුළත නිවුස් කියවන්න ඔය අම්මන්ඩිලා පුරුදු වෙන හැටි බලන්නකෝ. දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ කාලා කෝච්චි පාරක බස් එකක් යනවා වගේ කියවන කියවන කියවන යනවා මේ හරියට අපිට කැමරට ඉස්සලා පෙත්තක් ගිල්ලනවා වගේ. ඒක දැනගෙන ඉන්නකොට පේනවා මොන තරම් පචයක්ද කරන්න කියලා. ඒකට හදපු වෙනම ෆිල්ම් එකක් මම දැක්කා එකපාරක්. ඒ පචයක් කියනකොට ඒ නිවේදිකාව වටපිට බලලා ඇහැ කැමරාවෙන් අයින් කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ඒක ඒගොල්ලෝ දන්නවා පචේ කියලා කියනකොට මූණ දෙන්නේ නැහැ කැමරාවට. ඇස් දෙක නිකන් නිලංකාර වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් කළා ආයෙත් මයික් එකට ඇවිල්ලා කතා කර කර යනවා. පච කියනකොට රාත්තල් ගාන දන්නවෝ. අපි කණ්ඩෝනේ රාත්තල් ගාන දැනගෙන. අන්න ඒ වගේ ඒ තමන් ළඟ ආයුධ තියාගෙන ආයුධ කියනවට වැඩිය මේ කුසලතාවේ තියාගෙන මේ අකුසල් තමන් තුළින් ක්‍රියාත්මක වෙන හැටි දකින්ද මේ විඥානයේ තියෙන ෂටගතිය දකින්ද ඒකට පුදුමාකාර යෝනිසෝමනසිකාරයක් පුදුමාකාර සම්මාදිට්ඨියක් අවශ්‍යයි. ඒ සම්මාදිට්ඨිය තනියම ගල්ගුවාවක ඉඳලා කරන්න බෑ. අනිවාර්යයෙන් මාළු මාකට් එකට යන්න ඕන. අනිවාර්යයෙන්ම සභාවට තලයට යන්න ඕනේ. ගිහිල්ලා බලාගෙන ඉන්න ඕනේ මේගොල්ල මේ ඔක්කොමලා හායියට හොයියට යනවා. මේ ගංගා දිග පහළට යනවා. Taman දැනගන්න ඕනේ මේගොල්ල කවුරු මොන જાති කරත් මම දන්නේ මම ගංගා දිග ඉහළට යන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. අනේ එදාට තාසනික තියෙන සජීවී ගතිය තේරෙනවා. මේ පණ කියන එක තේරෙනවා. එහෙම නැතු මේ පොත් පාඩම් කරාට එහෙම නැත්නම් මේ පැතුවට එහෙම නැත්නම් අනිකුත් පාරමිතා පිරුවට මේ වැඩේ වෙද්දි ලේපිටම තමන්ගේ මානස බේරුම් ගන්න කර ගන්න දන්නේ නැත්නම් එනිසා ඒකට කායියට උදව් ඉල්ලනවා නම් ඒ තාක්කල් අපි නිහින තත්යකට වැටෙනවා. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න ඉතින්ද ගිහිල්ලා පේන්නේ නිකන් වැරද්ද කරනවා වගේ. නමුත් බේරිලා ඒකට ලස්සන උපමාවක් දෙනවා ඒ රට්ටපාල ආම්දුරු. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඒ කෝරව්‍ය දනපදේ ඉන්න පොහොසත්ම පවුලේ එකම දරුවා. එයා තමයි දැන් තාත්තාම වෙනුවට බිස්නස් කරන්නේ. දවසක් නගරෙට ගිය වෙලාවේදී ඒ නගරයේ බණක් කියන අවස්ථාවක් වෙනවා. සරුවත් චන්නාංශය බණ කියන්නේ මෙයා ඔක්කොම වැඩ තියලා ගිහිලා අහගෙන ඉනවා. අහගෙන ඉනකොට මෙයාට තේරෙන පටන් අර ගන්නවා මේ මේ වැඩේ තමයි හරි දේ. මේක කරනවා නම් ඒකටම යෙදිලම කරන්න ඕනේ. ඒ නිසා මට හම්බ කරන්න දෙයක් නැහැ. ඇති වෙන්න gedara බුද්ධිලේ තියෙන නිසා මම ඊට පස්සේ මේ පූර්ණ කාලින භාවනාවට යනවා නැත්නම් පැවිදි වෙනවා කියන අදහසක් එනවා. පිරිසුදුර කරනවා පැවිදි වෙන්න ඕන කියලා මම මේවා කිව්වට ඕගොල්ලෝ හිතනක් කරගන්න එපා. රැට නින්ද යන එක නැහැ. කමක් නැහැ. ඉතින් මේකේ තියෙනවා කතාවේ එහෙම තියෙන හින්දා මම මේ කියන්නේ. ඕගොල්ලෝ නිකන් මේ මේ වමතින් මේ මොනවද මේ උගුරුටුවා බෙහෙත් බොන කට්ටියනේ. ඉතින් ඒ කට්ටියට මේවා කියන එක හරි නෑ. නමුත් මම කියන එකක් නෙවෙයි ඒ රටපාල සූත්‍රයේ තියෙන එකක් මම මේ කියන්නේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට කියලා කියන හොඳට විවේක වෙලාවක අම්මේ තාත්තේ මම ගියා නගරෙට ගිය බිස්නස් එකට යනකොට බණක් ඇහුණා. ඒ බණේදී පැහැදිලිවම කියනවා මේක සංකලිකිතයක් වාගේ. හරියට හග්ගෙඩියක ලියු පිරිසුදු දෙයක් වගේ. මට හොඳටම පැහැදිලි Brahmacharya රකින්න ඕන. මට ඒ නිසා පැවිදි වෙන්න අවසර දෙන්නේ කියලා. අම්මයි තාත්තා මොහොනේ මොන බලන් hina වෙලා කියනවා පුතේ උඹ මැරුණත් අපි උඹෙන් බෙන් වෙන්නේ කනගාටුවෙන්. පණ චීදි කොහොමනම් උඹ ගැන උඹෙන් තොරව ජීවත් වෙන්නද අපි. ඒ නිසා නිකන් මේක වෙන්නේ වෙන්නේ කරන්න බෑ. ගැන කොහොමඩක්වත් සංවේදනය වෙන්නේ නැහැ. පස්සේ රටබල හාමුදුරුවෝ දැන් ආයසර හාමුදුරුවනේ දාම කුමාරයා. බ්‍රහ්මණ කුමාරයා. ආයසරයක් අම්මට දීලා කියනවා අම්මේ තාත්තිමයිගේ සැරයක් පැහැදිලිවම සීබුද්ධියෙන් ඇහුවා. ඔය දෙන්නම කිව්වා බෑ කියලා. මම නැවතත් හොඳ සීබුද්ධියෙන් කියනවා. මට කරුණා කරලා යන්න දෙන්න. මට පැවිදි වෙන්න. ඊට පස්සේ අම්මට තාත්තා කියනවා මං පුතේ උඹට කිව්වනේ අම්මගේවත් පාර්ශවයේ හත්මතු પરම්පරාවේ බූදලි තාත්තගේ પરම්පරාවේ හත්මතු પરම්පරාවේ බූදලි දැන් උඹට තියෙන. උඹ ගියොත් අපි දෙන්න මැරෙනාට පස්සේ රජ්ජුරෝ මේ ඔක්කොම බූදලේ බාර ගන්නවා. ඒක නිසා උඹ මේ කරන්න හදන වැඩෙන් අපිට සතුටින් මැරෙන්න හම්බ වෙන්නේ. එහෙම නෙමෙයි මට කියන්න තියෙන්නේ උඹට අපි කොච්චර ආදරේ කියනවනම් හදිසියෙ මරණකින්වත් උඹ මැරුණොත් පුතේ අපි වෙන් වෙන්නේ කනගාටුවෙන්. පණ තියේදී කොහොම හිතන්නද කියලා. ඒ සැරෙත් රට්ටපල හම්දෝ පරදිනවා. තුන්වෙනි සැරේටත් හිත හදාගෙන ගිහිල්ලා ආයෙත් දෙන්නට කතා කරලා කියනවා එක සැරයක් ඇහුවා ඔය දෙන්න අවසර දුන්නේ දෙසරයක් ඇහුව අවසර දුන්නේ මම නැවතත් මේ සීබුද්ධියෙන් කියන්නේ මට කෙරෙන තියෙන එකයි මට මා බුදුහාමුදුරුවෝ කිව්ව මට අවසර අරන්ගෙන්න කියලා. ඒ නිසා යන්න දෙන්න කියලා. ඊට පස්සේ අම්මලා තාත්තා අරකම කියනවා. කොහොමඩක් අද එතකොට ඒ ඉඳලා තියෙන්නේ මේ කාපට් එලපො නැති නිකන් අමු පොලවක ඒ කියන්නේ කුස්සිය වගේ තැනක එහෙම වැටලා කිව්වලු එක්ක මරණ එක්ක පැවිද්ද කියලා. ඉතින් අම්මයි තාත්තයි හිතුවා ලෝකට බඩගිනි වෙනකොට ඔක නැගිටී කියලා. හ්ම් දවසක් ගියා නැගිටින්නේ නැහැ දෙකක් ගියා නැගිටින්නේ නැහැ ඊට පස්සේ ගිහිල්ලා කුච්චර දෝ කිව්වා පුතේ උඹට නරකක් නෙවෙයි අපි කියන්නේ දැන් උඹට ගියොත් එහෙම එච්චර බෝධලේ ඔක්කොම රායසන්තක වෙනවා ඒ නිසා සලකා බලපන් නෑ ඊට පස්සේ යාළුවන්ට කියනවා යාළුවොත් ඇවිල්ලා කතා කරනවා නෑ ඊටසේ යාළුවෝ කියනවා දෙමව්පියන්ට අපි මේම වැඩක් කරමු දැන් මේ මිනිස්සයා හිත හදලා තියෙනවා ඔය යන්න ආරිමු පැවිදුණාට පස්සේ සිවුරු අරෝම් ඔය ගෙදර ඉන්න ගෑනු මනස හැම වෙලාවෙම මොහොම තමයි හිතන්නේ පැවිදුණාට පස්සේ. ඔබ ඵලයන්කෝ ගියාට පස්සේ උඹට රැහැටනේ මාව මතක් වෙන රෑම වෙන්නේ සිවුරු ඇටලා කියලා දන්නවා. ඒ වගේ එකක් යාළුවෝ කියනවා. කියලා කියනවා අම්මා ඒක නිසා යන්න අවසර දෙන්න නැත්නම් මනුස්සයා මෙතන ෂුවර් දැන් මැරෙනවා. එතකොට මොකක්වත්ම කරගන්න හම්බෙන්නේ. අරගේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පස්සේ යාළුවෝ කියන දේ අහලා අවසර දෙනවා. රට බලහමතු වහම ගිහලා සරුවචනාසල කියනවා මට දෙමව්පිය අවසර දුන්නා ටික දවසක් ඉඳලා ඇඟ හදාගෙන කමටහනක් කරන ඈත පළාතකට යනවා. ඊළ රහත් වෙනවා. ගිහිලා rahat වුණාට පස්සේ චාරිත්‍රාක් තියෙනවා. මේ අඤ්‍ය භාවය ප්‍රකාශ කිරීම සඳහා සරුවචනංශේ බලන්න නැවත සවැත් නුවරට එනවා. කෝරවි යන පදයට යනවා. ගිහිලා සරුවචනංශ කියනවා මම යම් හේතුවක් සඳහා පැවිදුණාද? මේ පැවිදි අදහත මස්සක પ્રાપ્ત වුණා. මම ඔබ වහන්සේට සතුට ප්‍රකාශ කරන්නයි ආවේ කියලා. ඉතින් ඊට පස්සේ කටයුතු ඉවරයි. දවසක පින්නපාතේ වඩිනවා. අර තමන්ගේ සිටු මාලිගාව තියෙන වීදියේ. ඒ සිටු මාලිගාවේ කට්ටිය මේ අම්මයි තාත්තටයි හාමුදුරුවෝ දකින්නකොට බයිනෝ. බුදුහාමුදුරන්ටත් බයිනෝ. සංඝයාටත් බයිනෝ. කද්දාකත් පින්න පාතයක් දෙන්නේ නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ එතන යන ගමන් ගේ පහු කරගෙන යනවා. යනකොට දාසියක් ශ්‍රී වැඩ කරන කෙල්ලෙකුට ඒ ස්වාමි දුව කියනවා මේ නරක පිළිනුවෙච්ච පිට්ටු හරි ආප්ප මේ රොටි වගේ දෙයක් විසි කරන්න ගෙනියන්න කියලා. දැන් මේ රටබල හාමුදුරුවෝ යනකොට මේ දාසිය පාරහරා පනිනවා නරක් වෙච්ච අර පිට්ටු කෑල්ල අරගෙන. නැත්තම් රොටි කෑල්ලක් හරි කුම්මාස කියලා දම් කරලා තියෙනවා. ඒකට අහනවා නංගි මේක විසිකරන්නද ගෙනියන්නේ කියලා. ඔව් කියන. එහෙනම් මගේ පාත්‍රයට දාන්න කියලා. ඉතින් මෙයා පාත්‍රයට දානකොට අතෙයි කකුල් දෙකේ ලකුණු අරගෙන ගන්නවා මේ මගේ ස්වාමි පුත්‍රයා කියලා අඳුනා ගන්නවා. දැන් අර ඉෂ බාල සිවුර ඇඳගත්තට පස්සේ අඳුරන්න බෑනේ. මෙයා අඳුර ගන්නවා. අඳුරන දූවන ගිහිලා ස්වාමීදුවට කියනවා අම්මට කියනවා කතා කරලා අපේ ස්වාමි පුත්‍රයා ඇවිල්ලා ඉන්නවා අන්න පාරේ යනවායි කියලා. ඒතර කියනවා තී කියන දේ ඇත්ත නම් මම අදම තී දාශභාවයෙන් නිදහස් කරනවා කියලා. කියලා තාත්තට කතා කරලා කියනවා ගිහිල්ලා කරුණා කරලා බලන්න ඉන්නේ කියලා. යනකොට මේ ස්වාමීන් වහන්සේ ඒක අරගෙන ගිහිල්ලා කැඩිච්ච ගයක් ළඟ පිලේ ඉඳගෙන පිට්ටු කෑල්ල වනදනවා පිලුණු වෙච්ච එක. ඉතින් තාත්තා ගිහිල්ලා අහනවා මේ මොන වස නිග්‍රහයක්ද මේ පිරුණෙච්ච පිට්ටු කැල්ලක් වළඳන්නේ ඇයි මේ ගේ පහු කරගෙන යන්නේ මට බැරිද දානි ටිකක් දෙන්න කියලා ඒ නිසා මේ ආහමතු මොනක්වත් කියන්නේ නැහැ එස් කියනවා දෙයියන් එනම් මම දාන ටිකක් බෙදන්න ඊට පස්සේ කියනවා අද දවසේ පින්නපාත ඉවරයි අපේ චාරිත්‍රය ආයේ යන්නේ නැහැ ඒක ඉවරයි ඊට පස්සේ තාත්තා කියනවා හෙට ආ හෙට එහෙනම් ලෑස්ති කරන්න ඉතින් මෙයා ගිහිල්ලා අම්මට කියනවා අම්මා කරන්නේ මොකද්ද අර පරණ අඹුව පස් දිනාම සූදානම් කරගන්නවා සිවුරු අරවන්නේ ඒකල කියනවා ඔබ කොයි ආකාරයට ඇඳගෙන හිටියොත්ද මේ මනසට ඔබ පිළිබඳ රාගෙ මතුවෙන්නේ මේ විදිහට ඇඳගනින් කියලා. ඒ කියන්නේ නිකන් රූප සුන්දරී තරගයකට වගේ පස් දෙනාවල හැතෙන එක මේ මෙයාට පස් දෙනෙක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ තාත්තගේ බුදලේ මේ පැත්තේ අම්මගේ බුදලේ ගොඩ ගහපුවාම එහා පැත්ත මෙහා පැත්ත මිනිස්සෙක් පේන්නේ නැතුළු එක සුදකින් වහලා මැද ආසනේ පනවනවා. ඉතින් මේ ශාංශ පින්ඳ පාත යනවා. ගියාට පස්සේ ගෙට වද්දා ගන්නවා. අරගෙන ඉඳගෙන දැන් කතා කරලා අර පස් දිනාට කියනවා පළවෙනිම සම්දර්ශනයේ පළවෙනි නාටකම නටලා පෙන්වන්නයි කියලා යම් ආකාරයෙන්ද සතුටු වෙන්නේ ඒ ආකාරයට ඇවිල්ලා කියන්නේ. ඉතින් අර දින ඇවිල්ලා අඟර දඟර පාලා අහනවා. මේ ඔච්චර මහන්සි වෙලා මේ Brahmacharya රකින්නේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා හම්බින දිව්‍යාංගනාව අපටත් වැඩිය ලස්සනද කියලා අහනවා. ඒකට රට්ටපාලාම්සු කියන නංගී මගේ Brahmacharya දිවි ලෝකේ යන්නක්වත් දිව්‍යාංගනාවන් පිළිබඳ නෙවෙයි කිව්වට පස්සේ ගෑණිට නංගි කියලා කතා කරනකොට ගෑනු පස් දෙනාටම කලන්ත හැදිලා වැටෙනවා කියලා පොතේ ලියලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි ජවනිකාය ඉවරයි. ඊට පස්සේ අම්මා කරන්නේ අම්මගේ පැත්තේ බූදලේ දිග හැරලා පෙන්නනවා. තාත්තා ගිවිලා තාත්තගේ පැත්තේ බූදලේ පෙන්නනවා. දැන් වෙලාව 11:00මාර පැනලා. රට්ට බල හඳුරු කියනවා මං එනම් පින්න පාත යන්න. මොකද මේ 12ට ඉස්සලා වළඳන්න එපායි. මේගොල්ලෝ මේ නාඩගන්නේ. විචාහට විචාහට කරන දේ ගෙනලා දාහන ටික වළඳලා දැන් 12 වෙනකොට රට්ට බල හඳුරු අනුමೋದනා කරා පිට වෙලා ගියා යන්න. යන ගමන් ඒක තමයි ලස්සන කෑල්ල. යන ගමන් ඒ රටපල ආමඳුරෝ උදාන ගාතාවක් කියනවා. ඒක පෙන්නනවා මේ හිත හදාගත්ත මිනිස්සෙකුට ওই කවුරු මොන જાති දහංගට දැම්මත් කවුරු මොන જાති උගුලට එව්වත් අහුවෙන්නේ නැති ඕදෙහි මිගවෝ පාසං මුවෙක් කල්ලා ගන්න මෝවැද්දෙක් උගුලක් අටවනවා. ඒකේ රසමස උලක් ගැට ගන්නවා. නාසදං ඕකරං වාකරං මිගෝ. එතකොට මේ මුවා අර එම කන් නැතුව අර රසමස උසතර කාලා බුත්වා නිවාපං ගච්ඡා මෙයා දැනගන්න මේක ඇතුළේ උගුලක් තියෙනවායි කියලා උගුල ළඟට යනකම්ම කාලා කියන්නේ ඇතුලේ හැම ළඟට යනකම්ම කාලා ගස ගන්නතු එළියට යනවා. එතකොට අර මේ උගලට උපු මොහොයද්ද ඇඬු කඳුලෙන් බලා ඉන්නවා. මේ දක්ෂ මොහ ඇවිල්ලා හැම ගස ගන්න නැතුව මේ මන්ද ගස ගන්න නැතුව හැම කාලා යනවා. ඔය තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒ ගිහියෙක් මේ පුතජනේ කාණන් gediya පිටින් බක්කාලා කනවනේ ඉනිච්ච කයින් ඉස්සලා. කෑවට පස්සේ කොක්කේ තමයි. දැන් මාළුවා හැම කෑවට පස්සේ උඩට දැම්මට පස්සේ ආ මාළුවාට මාළුවා මාළුවා ඉතිවාසිකම් පිළිවෙත නඩු යන්න පුළුවන්. ඒව තියෙන්නේ වතුරේනේ දැන් ඌ ගොඩ. අපිට වෙලා තියෙන්නේ අපි අරූ කණ්ඩ ඉසලා කණ්ඩ ගියාම කන්නේ ඇතුලේ හැම තියෙන බව දන්නේ නැතුව. නමුත් ගානකට කාගෙන යනකොට මේක ඇතුලේ යකඩ කෑල්ල අහු වෙනකොට නතර කරා නම් මුවාට අම්මා අප්පවත් හොයලා දෙන්න බැරි જાති රසමසවුලක් හම්බ වෙනවා. ඌ කාලා ගොඩ වෙනවා. ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ මේ 230 කරන්ට් එකේ අපි ඉන්නේ කොතනද ඉන්සුලේට් කරලා නැත්ද එතන අත ගන්න එපා. අනිත් තැන් අත ගාවට මොකුත් වෙන්නේ නැහැ. එයා දන්නවා මෙතන එක්ස්පෝෂර් එකක් තියෙනවා. ඒක අත ගන්නෑ. අනික් කිව්ව අත ගන්න කට්ටිය ඔගේ කරන්ට් එක තියෙනවා. ඕ කරන්ට් එක තියෙනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? නැත්නම් අර එක්ස්පෝස් වෙච්ච තැන රබර් ග්ලව් එකක් දාලා අත ගන්න මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. ඉතින් මේක කියලා දෙන්න කියලා දෙන්න බෑදී මොකද? එතෙන්ටකම් භාවනා කරලා තියෙන්න ඕන. ඒක නිසා රාගයේ මතු වුණත් මේ විඥානං ඡායතන මට්ටමට ගිහිල්ලා මේ රාගය කියලා කියන්නේ මනසින් ඇති කරලා දෙන කාම සංඥාවක් විතරයි කියලා අපි ඉස්සෙල්ලා මුලදී මුලදී අයින් කරගෙන තමයි යන්නේ ඕවා. අයින් කරන ගියාට පස්සේ දැන් සතිපට්ඨානේ හතරවෙනි සතිපට්ඨානේ ධර්මානුපස්සනාවට යනකොට ඒකෙදී නීවරණ ධර්ම පහම සතියෙන් දකින්න ඕනේ. ඒක ਸਰවඥාන්සේ දේශනා කළා තියෙනවා. සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යම් වෙලාවට යෝගාවචරයට තේරෙනවා නම් මගේ సంతානයේ දැනට කාමච්ඡන්දේ තියෙනවා කියලා එයා මගේ හිතේ කාමච්ඡන්දේ ඇත්තයි දැනගනි. අනුප්පන්නානම් කාමච්ඡන්දං උපාදෝ හොති තංච පජානාති. මේ තිසලා තිබුණේ දැන් ඔන්න කාමච්ඡන්දේ ආවා කියලා දැනගන්නවා. uppannānං කාමච්ඡන්දං පහීනෝ හෝති තංච පජානාති මට තිබුණු කාමච්ඡන්දේ ගියයි කියලා දැනගන්නවා ආයේ නොයනා විදිහට ගියයි කියලා දැනගන්නවා මිස කාමච්ඡන්දය ආවයි කියලා ඉෂාද බඳගෙන කෑ ගහන්න යන්නේ නැහැ ද්වේෂය ආවත් එච්චරයි නිර්මතාවත් එච්චරයි උද්දච කුච්චාවත් එච්චරයි විචිකිච්ඡාවත් එච්චරයි එතෙන්ට එනකොට යා ඒව ටික ටික මට්ටමේ කාලා කාලා කාලා පූර්ණ මට්ටමේ ආවත් මේ භාවිත මනසකට මේ කෙලෙස් වලින් මොනව කරන්නේ? කෙලෙස් වලින් හානි වෙන්නේ හිත වට ගත්තොත් තමයි. හිත සැලුනොත් තමයි. හිත විනිශ්චය කරන්න ගියොත් තමයි. ඒ නිසා සතියෙන් අපිට පුගන්නවා මුලින් ඉඳලම ඔය මොකක් හරි ආවට ඒක විනිශ්චය කරන්න යන්න එපා. ඒකට කියන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. අවිරුද්ධ ප්‍රතිපදාව මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනේ පවක් කරන්න අයිතියක් තියෙන මට මොකද්ද ප්‍රශ්නේ? කවුද මට විනිශ්චයකාරකමක් දීලා තියෙන මේ අනුන් කරන පව නතර කරන්න? කොයි හරි එහෙම එකක් කියවිලා තියෙනවද කියලා ත්‍රිපිටකේ? නෑ. උඹ පරිස්සම්බියා. කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් කියලා දෙන්න ඒක වෙනම කතාවක්. මේ අපි වෙලා තියෙන මේ අල්ලපු ගෙදර පව් කරනකොට අපි නේ මේ බැංක් account එක අපේ account එකට නෙවෙටන්නේ. මොකද අපිට නේ තද වෙන්නේ. මේකට තමයි සදාචාරවාදය කියන්නේ. ඒ නිසා කාල් මාක්ස් මා කියනවා මේ සියලු ආගම් අබින් වගේ කාපියොන්ට පිස්සු. උන්ට සාධාරණයක් තේරෙන්නේ නැහැ. තමන්ගේ කොච්චර පව් දුන්නත් අනුන්ගේ පව් විනිශ්චය කරන්න හදන නිසා සියලු ආගම් අබින් වගේ කිය. හැබැයි කාල් මාක්ස් දන්නේ මේ බුදුහාමුදුරුවෝ කියලා දීපු ක්‍රමේ. එහෙමනම් කාල් මාක්ස්නොත් කාලා තමයි නැහින්නේ. ඒ භාගයක් බුද්ධහම කාලා තමයි ඒගොල්ලෝ එහෙම කතා කරන්නේ. මේක එහෙම ගන්නෑ. මේකේ තියෙනවා තමන්ට ශක්තිය වැඩෙනවා නම් තමන් තුළ විශ්වාසය වැඩෙනවා නම් කෙලෙස් තිබුණට ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. කෙලෙස් නැතුව ගා ගන්න ඉන්නවා කියන එක કોઈ දෙයක් නැහැනේ. තියෙද්දි ගා ගන්න නැතුව ඉන්න කියන ප්‍රශ්නේ අන්න එතෙන්දි තියෙනවා මේ විඥානයේ පුදුමාකාර ගතියක්. අපි මේ විඥානයේ දුර්වල වෙනකොට ඒකට පහසුකම් තපයන්න තමයි අපිට ওই හිතට එන ඔක්කොම ගොඩ පෙරක දෝරුකම්. අපි දැනගෙන මේ විඥානය දුර්වලලා තියෙන්නේ. යට පොහොර දෙන්න එපා. යට ආහාර දෙන්න එපා. ඒ ගත්ත ක්‍රමයට විනිශ්චයක් නොකර ප්‍රතික්‍රියා නොකර තමන්ගේ චිත්තසංතානයේ පහළ වෙන මේ වේදනා වේවා, සද්ද වේවා, හිතුළු වේවා, රූප වේවා ගඟක් අයිනේ ඉඳගෙන ගඟ දිහා බලා ඉන්නවා වගේ. පියලි තැනක ඉඳගෙන බලාන හිටියට කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ අත දැම්මොත් තමයි. කකුල දැම්මොත් තමයි. අන්තු ගොඩ ඉඳගෙන මේක දිහා බලන්නේ හිටියට. ඉතින් අපිට අර මේ මේක කාරණාව තේරුම් ගන්න බැරි වුණොත් අපිට අනිවාර්යයෙන් මේ අනුන්ගේ වැරදි හදන්න ඕනේ. ඒක මගේ යුතුයකමක්. කියලා අපි පටව ගන්නවා අයිතිවාසිකම. පටවගෙන ගිහිල්ලා ආරච්චල ඉස්සෙන්තර ඌව කරන දෙන්න බෑ මමයි ගමේ ආරච්චල කියලා නිකන් අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා පැහිය වෙන්න හදනවා මුදුන වෙන්න හදනවා එලා ගා ගන්නවා කාගේ දෝ එකක්. ඒකට පුංචි කතාවක් තියෙනවා මේ බයිබලේ දවසක් ඒ යේසුස් වහන්සේ දේව බුද්ධ පුතේ දේවෝත්තය කියලා නේ කියන්නේ. යනකොට පවුලක බාල පුතා ඇවිල්ලා කතා කරලා කියනවා මේ දේවපුත්‍රයන් වහන්සේ අපේ තාත්තා මැරෙනකොට මේ බූදලේ සමසේ බෙදා ගන්නයි කියලා කිව්වා. අපේ ලොකු අයියා සීරම අරගෙන දැන් අපිට ගෙදර යන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මයි කොටස හම්බුනේ නැහැ. අනේ කරුණා කරලා මේ යුද්ධය පස්සේ දරන්නේ කියලා. ඒත් යේසුස් වහන්සේ මං කවද්ද මාව කවුද මාව විනිශ්චයකාරයෙක් කෙරුවේ? උඹලගේ පවුල ප්‍රශ්න වලට අඟිලි ගන්න මට තියෙන අයිතිවාසිකම මොකද්ද? උඹ ඔය මට විනිශ්චයකම දෙන්න හදන උඹ කුට්ටිය කඩා ගන්නනේ. ඒ තරමටවත් තේරෙන්නේ නැද්ද? මට නෑ අයිතිවාසිකම. නඩුත් නෑ විනිශ්චයකුත් නෑ ගාගන්නෙත් නෑ. අපි එහෙම නෙවෙයිනේ අපි <laughs> මං ඉන්න දන එහෙම අසාධාරණ වෙලට ගෙන්න බලලකෝ අයියා. ගෙන්න පොඩි අයියා කියලා අනදී ලොකු අයියා කවුද ගණන් ගන්නේ අපි කියන දේ. අපි මේ කොහෙන්ද ආපු කලබරයක් නේ. ඒ ටිකවත් තේරුම් ගන්න බෑනේ. ඒ ටිකවත් තේරෙන්න බැරුව අපි විහිං පෙරක දෝරකම් කරන්න හදනවා. විහිං විනිශ්චයකාර කරන්න හදනවා. උඩ ඉන්න දෙයියොත් hina වෙනවා. මේ දෙමාපියෝ හිතානිනවා මේ දරුවන්ගේ සියලු වැරදි වලට දෙමාපියෝ වාක්‍යයන් ඕනේ කියලා. ගුරුවරු හිතානිනවා ගෝලයන්ගේ සියලු වැරදි වලට ගුරුනාන්දේ වාක්‍යයන් ඕනේ. රජ්ජුරෝ හිතානවා රට්ටු කරන වැරදි වලට. දොස්තරලා හිනවා ලෙඩ්ඩු කරන වැරදි වලට. දිමව්පියෝ කරන වැරදි වලට කවුද එහෙනම් දඬුවම් කරන්නේ? දිමාවියෝ කක්ක ගොඩගෙන ඉන්නේ දරුවන්ට විනිශ්චය කරන දෙමාපියන් සුදුසු අයිතිවාසිකම් මොකද්ද සුදුසුකම් මොකද්ද දරුවෙක් වදන්න දරුවෙක් හදන්න සුදුසුකම් ඕනේද ඒක විතරනේ සුදුසුකමක් නැතුව කරන්න පුළුවන් එකම ජොබ් එක ඊට පස්සේ කොහෙද තියෙන අයිතිවාසිකම එහෙම එකක් එහෙම එකක් නෑ ධර්මයේ නෑ දරුවෙක් ඇවිල්ලා ඇහුවොත් කියලා දෙන්න මෙන්න මෙහෙමයි මමත් අවුරුදු උඹට වැඩි අවුරුදු ගානක් පොළේ ජීවත් වෙලා තිනවා ඕක මෙහෙමයි නැත්නම් දරුවන්ට පටවන්න ගියොත් වෙන්නේ මොකද්ද? දරුවා කෙරේ ද්වේෂයක් ඇති වෙනවා දෙමාපියන්. ඉතින් ඒක නිසා මේ කාරණේදී බුදුසසුනේ පෙන්න මේ අපන්නක ප්‍රතිපදාව. විරුද්ධ නොවී ඉන්න. ඒ දේ වෙන්න අරින්න අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඔය දැන් අද දරුවෝ කරන අපරාධ දිහා බලනකොට කුඩු ගහනවා, ස්ත්‍රී දූෂණ කරනවා, කම්පියුටර් එකන දඟලනවා ඒවයිද සියදී නැස ගන්නවා එකකටවත් උත්තර දෙන්න පුළුවන්ද කියලා මම ඇහුවා හම්බෙච්ච වෙලාවේදී ඒ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න ලොක්කන්ගේ බෑ ස්වාමීන් වහන්සේ වලක්කනවා මිසක්කා හැදුනට පස්සේ මොනව කරන්නේ ඉතින් මම ගියේ ඉස්කෝලේම සතිපාසලට ගියා කට්ටිය උගන්නන්න. මම ගියේ නෑ. ඉතින් එතෙන් ගිහිල්ලා අවිල කවෙනම භයානක මේ නරක වැඩක් කරන ළමෙක් ඉන්නවා ඉස්කෝලේ. ඉස්කෝලේ දන්නවා. ළමන් දෙමාපියොත් කැමති නැහැ. ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ වණ. කියලා මම කොහොම මට මට ළඟට එවලා මම මොනව කරන්නේ? ඊළමයා කැමතිත් නැහැ මයි ළඟට එන්න. දෙමාපියෝ කැමති වෙන්නෙත් නැහැ. ගුරුවරු ගෙන මම මට කිසිම අයිතිය නැහැ. පස්සේ මම ඒක ස්පෙෂලිස්ට් හම්බෙලා ගියා. මෙන්න මෙහෙම එකක් තියෙනවලු. මෙන්න මේ වගේ වැරද්දක් කරන කෙනෙක් මොකද්ද කරන්නේ? ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? ඊළමයා මේ සමලිංගික ආස්වාදයට පුරුදු වෙලා. මොනව කරන්නේ? දැන් කැබිනට් ලංකාවේ දෙන කැබිනට් එකම බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ගෙන් පුළුවන් ද අපිට මේ තියෙන ඒ කට්ටිය අඩුපාඩු ගන්න තේදී රට හදන්න. ඒ නිසා අපි ළඟ තියෙන වැරදි දන්නේ නැති නිසා තමයි අපි අනුන් හදන්න හදන්නේ. ඒ නිසා භාවනා කරන එකට කියතයි වැරදි නම් තියෙනවා. බුදුජානන්සේ කියලා තිනා මුළු සංසාරෙම දුකයි කියලා. ඒක තමයි පේන්නේ. මට ගැලවුමක් තියෙනවා නම් මේ මට ලැබිලා තියෙන විමුක්තියෙන් ඉදිරියට ගියාට පස්සේ මං ගොඩ වුණාට පස්සේ නම් බලඤ්ඤා. ඒක අපිට හිතනවානේ හරි නෑ කියලා අපිට හිතනවා මේ කට්ටිය කොට දාන්න හදනවානේ අපි. ඒ කොට දාන හැම වෙලාවෙම විඥානයේ අතුරු වාසියක් ලබාගෙන අපිට අමුතර බලතල ලබලා දෙනවා. අපි නිකන් විනිශ්චයකාර කූඩුවට ගිහිල්ලා තියෙනවා. බෙන්ච් එකට ගිහිල්ලා තියලා අපි මේ දන්න නීතියකුත් නැහැ. අපි විනිශ්චය කරනවා. අන්තිමට අනුන් කරපු වැඩ වලින් අපි තැවෙනවා. ඉතින් ඒ නිසා එවැනි වෙලාවක මේ අභ්‍යාසය ලබන්නම් ගමේ මාළු කඩේ ඉන්න ඕනේ. ඔය විවේක වෙලාවක ඉන්න පුළුවන් නම් Tamanට මේක වගේ වෙනකොට නෑ මම විනිශ්චය කරන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා. විනිශ්චය කරන්නත් සුදුසුකම් නෑ. ඒ නිසා මම මේක දිහා බලන් ඉන්නවා කියලා ඒක දිහා නැවත බලන්න පුළුවන්කම. ඒකට කියනවා අනුපස්සනාව කියලා. වැරද්ද තමයි. මගක් දුරට ගිහිල්ලා තමයි. කලබල වෙන්න එපා. ගියේ මට ඕනකමට නෙවෙයි. දැන්වත් කලබල නොවී හිටියොත් ආපහු හිටපු තැනට යන්න පුළුවන්. ওই විනිශ්චය කරපු ගමන් අපි ඒකට කොටු වෙනවා. හරියට කාගෙන කාණ ගිහලා ඇමත් ගස්සගත්තා වගේ. ඇම ගස්සගත්තට පස්සේ වැද්දාගෙන් අනුකම්පා බලාපොරොත්තු වෙන්න එපා. එතෙන්ට යනකම් කෑවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් සර්වචනස් වැඩ ඉන කාලෙම ඒ සංඝයා වංශනමක් ඉඳලා තියෙනවා. කතා කරන්නේ හැම කෙනාට වතලයි කියලා. රහත් වුණාට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම සරුවචන කතා කරයි කියලා. ඉතින් ගිහිල්ලා කියනවා මේක ගැළපෙන්නේ නැහැ සංඝයා වංශනමට. ඒව වසලය අර්ග කරලා දීපන් යකෝ. එහෙම තමයි කතා කරන්නේ. ඉතින් පස්සේ සරුවචනසේ කතා කරනවා මෙයා ආත්ම 500ක් බ්‍රාහ්මණ කුලෙ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා එයාගේ පුරුද්දට ඒක වෙනවා. හැබැයි හිතේ ද්වේෂයෙන් කතා කරනවා නෙවෙයි. නමුත් ලෝකෙටම බේන තියෙන මේ රහත් වෙලත් අනික් මිනිසුන්ට පහත් කළා කතා කරනවා කියන බුදු දනස කියනවා මගේ පුතාගේ හිතේ කෙලෙස් නැහැ. මේක අර වාසනා කෙලෙස් වාසනාව නිසා වෙන වැඩක් කියලා. බුදුන් නොහිටියානම් වෙන කෙනෙක් මොකක්ද වෙන විනිශ්චය? ඒ වගේ තමයි Taman Taman ගැන විනිශ්චය කරනකොටත් Taman අතින් සිදුවෙන වැරදි අඩු වෙමින් පවතින වෙලාවක් තියෙනවානේ. ඒ එදා තරම් අඩු බරපතල විදිහට වැරදි වෙන්නේ නැහැ. නමුත් අඩු වෙමින් යන වෙලාවේදී පුදුමාකාර ඉවසිල්ලකින් මේක දැන දැන ගෙවෙන්න අරින්න වහා නතර කරන්න ගියොත් අර හොර හොර කණ්ඩායමේ නායකයා වැඩි කාර්යය කරනවා බලෙන් විනිශ්චයකාරතුමා. ඒකට එයා අපීල් උසාවියට යනවා. අපීල් කරනවා. එයා ධන ගහනකම යන්න ආරින්න. ඒ ටික කරගන්න අපිට බෑ. මොකද හේතුව අපේ සදාචාරවාදී වෙන්න ඇති. කෙසේම නමුත් අපි හිතමු මේක තේරුම් ගත්තයි කියලා තේරුම් ගන්නකොට ඒ යෝගාවචරය තුළ ඒ සතිය මේ හුදු සති මාත්‍රෙන් මේක කරන්න බෑ. මේක සති ප ဋ ාණයෙන් කරන්නත් බෑ. මේක සති ඉන්ද්‍රියෙන් කරන්නත් බෑ. සති බලය කියන මට්ටමට අනකන් සතිය දිනු වෙලා තියෙනවා. එතෙන්ද තමයි යෝගාචර මේක බොජ්ජංග මට්ටමට බෝධිඅංගයක් වෙන්න සතිය දාගන්න පුළුවන් වෙන්නේ සතිය එතෙන්ට යනකන් දිනු වෙලා තියෙන නිසා මේ මට්ටම කියන්නේ මේ ආධුනික යෝගාචරයට හිතා ගන්න බෑ නමුත් සුතමේ වශයෙන් දැනගන්න පුළුවන්. දැනගත්තට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පමාදේන කම්පතිටි සති බලං Taman සතියෙන් ඉඳ අදිෂ්ඨාන කරගෙන ඉඳද්දී පමාවට වැටෙනවා. අසතියට වැටෙනවා. අසතියට වැටුණට කම්පන වෙ ඉන්න පුළුවන් නම් එහෙනම් හදා ගන්න පුළුවන්. සතියේ අසතියට වැටුණයි කියලා ඉෂාත බැඳගෙන ඇඬවයි කියලා මොකක්වත්ම හම්බෙන්නේ නැහැ කලකොල වෙන එක නෙවෙන්නේ අසතිය තමයි. හිතලා නෙවෙයි නෝනේ. මේක තියා බලන්න ඉන්න පුළුවන් නම් එයාට හම්බ වෙන අවස්ථාවක් නැවතත් අර නැති වෙච්චි මූල කර්මත්තානට හිත ගෙනල්ලා බලන්න මං ආපහු මූල කර්මත්තානේට මූල කර්මත්තානේ කැළඹිලා කැලසිලාද කියලා බලන්න ඇවිල්ලා කැලසිලා නෑ. මේ සද්දයක් අහලා ආපහු එන්න බලන්න හිතවිල්ලකට ගිහිල්ලා එන්න බලන්න වේදනාවට ගිහිල්ලා එන්න බලන්න නැත්නම් ඉඳගෙන ඉඳලා නැගිටින්න බලන්න නැගිටට පස්සේ බලන්න සතිය කැඩලා තියෙනවද කියලා කැඩිලා නෑ. අපිට බලන්නවත් හිතෙන්නේ නෑ මොකද අපි හිතන අප්පෝ නැගිටට පස්සේ සතිය කැඩෙනවා. සද්දයක් ඇහිච්ච ගමන් ආනපනසතේ කැඩෙනවා. අන්න වගේ මත කැඩෙනකම්ම සද්දයක් ආවට කටට කෙලේ ඉනවට මැස්සෙක් වැහුවට මොන කදරේ වුණත් ඒකට ශරීරයෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා ඒක කරන්න. කරලා බලන්න ආයෙසරයක් කර හිටපු තැන සතිය දාලා බැලුවොත් සතිය ආපහු යනව නම් අපිට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක්කල් වැරදි චෝදනා පත්‍ර දුන්නට හිත හිතලා කරපු දෙයක් නෙවෙයි මේක අපිට නැවත යන්න අපිට ക്ഷേම භූමිය අපි දාන්නවා. නික්ලේශී තන අපි දන්නවා. නිර්මල තන දන්නවා. ඒක තමයි අපි උපයාගත්ත දේ. නැවත නැවත නැවත ගේනකොට තේරෙනවා. කෙලස් තිබුණත් ගා ගන්නෑ. රූප තිබුණත් නැතත්. රූප නැති එක හොඳයි කියන කෙනාට රූපේ වස වෙනවා. රූපේ තියෙන එක හොඳයි කියන කෙනාට අරූපේ වස වෙනවා. මේ දෙකෙන් එකටවත් පක්ෂග්‍රාහී නොවි ඉඳ ගත්තොත් එයාට සිදුවෙන දෙයට කියන්නේ කිසිවක්ම නෑ යාට කිසිවක් නෑ කියන්නේ කිසිවක් ගණන් ගන්නෑ කියන එක. ඒ බයට නෙවෙයි. පූර්ණ අවදියකින් ලාභයක් ආවත් හොඳයි. පාඩුවක් ආවත් හොඳයි. යසසක් ආවත් හොඳයි, ආයසක් ආවත් හොඳයි. දුකක් ආවත් හොඳයි, සැපක් ආවත් හොඳයි. අන්නේ විදියට කොයි දේ ඇවිල්ලා ගියත් ඒකෙන් ඒ නොසලෙන මනසකට මූලික අඩිතාලම එන්න පටන් අර ගන්නවා. දේවල් නැතිකම නෙවෙයි එතන කියවෙන්නේ දේවල් වලින් හිත කරදර ගන්න නැති එක. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අලද්දං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේනේවසෝ තාදී රුක්ඛංග ප්‍රතිවත්තති කිය. අපි පින්ඳ පාති වඩනවා කියලා හිතන්න. ගියක් ගියක් ගන්න පින්ඳ පාති වඩනවා. ඉස්සල් දවසේ ඒක දෙනින් හොඳම බුරියානි හරි පීට්සා හරි හොඳ දෙයක් දුන්නයි කියලා හිතන විදිහ පහුවෙන්දත් කටේ කියලා ඒ බෙරි බෙරි ඔතෙන්ට යනවා. ගියාට පස්සේ කියනවා අද මුකුත් නැහැ කියලා. ඒ මැරෙන්නයි. බුරියානි දුන්නයි කියලා වැඩිපුර පින්පමුණවන්නයි. මොනවක් නැහැ කිව්වල නිකන් ඉන්න අපිට ගෙපිලි වලින් පින්න පාති වලින්ටනේ තියෙන්නේ. නැහැ කියන වචනේ දින රසමස උලත් දෙකටම සමහිත තියෙන්න බෑ. ඒ කියන්නේ ගෙපිලි වලින් පින්න පාතේ වටනවා කියලා කියන්නේ. ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ ගහක් ළඟට යනවා පළතුරක් බලාපොරොත්තු වෙන කාණ්ඩ දෙයක් බලාපොරොත්තු වෙන බඩගින්නේ යනකොට පළතුරක් තිබුණොත් හොඳයි. නැත්තම් ගහත් එක නඩු කියන්නේ. රුක්කංග ප්‍රතිවත්තති. බලාගෙන ආව නෑ. ඉතින් අම්මට තාත්තා නම් අඬලා කියන ගමන් ගහට මොනවා කියන්නේ? යන්නේ ඒකනේ තියෙන්නේ. අන්න ඒ වගේ මේ ලාභෙදී පාඩුවේදී දෙකේදීම අපි මේ දෙන්න හදන නොදෙන හදන මනුස්සයාට ආත්මයක් පටවලා කතන්දර ගොතන වෙනුවට තමන්ගේ ලබා උපන් හැටියට ඉපයි බබා හම්බු වෙන්නේ තමන්ගේ කර්ම ශක්තියට බෑ හම්බෙන්න අපි මේ මනුස්සයට සාප කළ වැඩක් වෙන්නේ නැහැ නේ. එහෙනම් තම മന്ത്രിතුමාගේ ලියුමක් අරන් ගිහිල්ලා ඕක ගත්තයි කියලා ඒක නෙවෙයිනේ බුද්ධ ආගම කියන්නේ. අන්න ඒකට පුරුදු වෙන්න පුළුවන් නම් ඒ යෝගාචර තේින්න පටන් ගන්නවා අපි ළඟ ලැබිලා තියෙන ප්‍රදේශයේ සතුට වෙන්නත් වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා අපිට. හොඳට බලන්න ඇස් නැති දෙන්නෙක් ගැන. කබර හැදිච්ච මිනිස්සෙක්, කොර වෙච්ච මිනිස්සෙක්, අන්තභාගය හැදිච්ච මිනිස්සෙක්, මොකක් හරි බරපතල රෝගයක් ඇති වෙච්ච මිනිස්සු මේ අපි ඉල්ලන දේ වලට අඬන්නේ කියලා. මේ මිනිසුන් දර නැති වෙච්ච උපාංගේ නැතුව මේ මිනිස්සු අපි මේ ඇහැට කුංකුමාංජන නැතුව අපි අලනවා. කුංකුමාංජන ඉල්ලා ඇතුවේ මේ දෙනෙත් නොතෙන නැමැති ඔබ දකින්න තුරා. මිරිවැඩි සංකලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොමැදි ඔබ දකින්න තුරා. ඔයිට මේ හම්බෙලා තියෙන සරප්පු දෙක හරි නෑ. අපි හොඳ සරප්පු දෙයක් ඉල්ලනවා. කකුල් දෙක නැතුව පස්සෙන් යන මිනිහගෙන් හොත් තොට මොනවද උන්ට අනේ මට කකුල් දෙකක් දෙන්න කියයි. කකුල් දෙක හම්බුණත් අපිට සතුටක් තියනවද බලන්න. කවදාකවත් ඉවර වෙන්නේ නැති එකක් තියෙන. අනේ අපි අම්මලා තාත්තලාට වැඩි පහසුකම් අපි තියාගන්න මේ තාම නටන්නේ. කවදා හරි ඇති කියන්නේ ඉගෙන ගත්තා නම් මොකද්ද වෙන්නේ? ඌ සක්විතිනේ. ඔක්කොම ලැබිලානේ තියෙන්නේ. අපිට පේන්නේ අඩුපාඩු විතරනේ. ඕනෙම තැනක මේ සුදු පිට්ටියක උණු ගෑවට පස්සේ කළු ලපයක් තියෙනවා දැන් මොකද්ද වෙන්නේ ලපේ විතරනේ වෙන්නේ අපිට කදා පිට්ටි වෙන්නේ ආපෝ අච්චර උණු ගාපිකේ වරනකො කවුද කක්ක කරලානේ මුද උට පේන්නේ අර කළු ලපේ විතරමනේ අපේ හිත නොකෑමනක් දහවදුර පට්ටපදුර ජඩ හිතක් තියෙන මොනව හම්බුණත් බෑ ඒ නිසා ඒක නෙමෙයි මේ මෙච්චර සුදු පිටියක් තියෙනවා අර කළු ලබේ නොබල නිකන් හිටපන්. ඒක බෑ. ඔන්න ඔය විදිහට මේ විඥාන දෙන ලණුකන් නැතුව මේක දිහා බලන්න ගත්තොත් ඒ මොහොතේ ඉඳලා එහෙම බලන්න අද මොහොතක ඉඳලා මේ මනුස්සයා ආඩිය தත්ත්වයටපත් වෙනවා. ඒකට අපේ ලොකු සාංශ කියන්නේ සාසනික සම්පත්තියක් ලබනවා. ඒක සාසනික සම්පත්තියක් තමයි මේ ලැබිච්ච දේ ගැන සතුටු වෙනවා. ඒකල ඕන කෙනෙක් ඇවිල්ලා ඉතින් අඬාගෙන නටාගෙන ඇවිල්ලා කෙනා බලන්න අයියෝ මට මේක වුණා අරක වුණයි කියලා. ඉතින් මාසට ඇහුවොත් එහෙම ඉතින් ඔක මාරාන්තික දෙයක් නේ. ඔක යැපෙන්න පුළුවන් නේ. ඒක යැපෙන්න පුළුවන් වුණාට මේකනේ ප්‍රශ්නේ. එච්චරමයි පේන්නේ. අර මෝචි කියන මිනිස්සෙක් කියන මාස ටීවී එකේ බෞද්ධ මිනිස්සෙක් නෙවෙයි. YouTube එකේ කතා කරලා කියනවා මම කවදාකවත් බණ කියන්නේ නැත්නම් මම ගුරුවරයෙකුත් නෙවෙයි. නමුත් මිනිස්සු හරියට එනවලු මයි ළඟ මේ අසහනය ඇති වෙලා. මානසික රෝග ඇති වෙලා. චිත්ත පීඩ ඇති. ආය හොඳට කතා කරලා කියනවා දැන් ඔය යන්න හදනකොට චිත්ත පීඩා මට දීලා යන්න කියලා. බෑ ඒක ගෙනියන්න ඕන. එක එකක් තියලා යන්න කැමති නැහැ කියනවනේ. ඒක නැතුව ගෙදර ගිහලා මොනව කරන්නේ බුලත්‍රාක් කන්නා වගේ ඒක නිතියෙන්න උන හපාපා ඉන්න. ඒකල ඌ කියනවා මේ මිනිස්සුන්ට මං කියනවලු මේ චිත්ත පීඩාවට මගේ හිත නැතුව ජීවත් වෙන්න බැරි වුණාට මගේ හිතට පුළුවන් චිත්ත පීඩාව නැතුව ඉන්න. මේ මනුස්ස හිතට චිත්ත පීඩාව ඕනේ නැහැ. හැබැයි චිත්ත පීඩාවට බෑ මනුස්සෙක් නැතුව ජීවත් වෙන්න. ජීවිතය චිත්ත පීඩාව මගේ නෙවෙයි කියපන්. මම නෙවෙයි කියපන්. ඒ නිකන් කියනකට නෙවෙයි. තමයි සතිය වඩලා අරමුණක් තියෙනවා චිත්ත පීඩාවෙන් වෙලා මේ අරමුණට හිත දාලා කියනවා මම අරමුණේ ඉන්නවා. අරකට අයිතිවාසිකම් කියන්නේ. ඒකට කියන්නේ නාභි වදති නාභිනන්දති නාජ්ජෝස තිට්ඨති. හිතට එන ගොඩාක් දේවල් ඉවවා අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා කාටවත් කියන්න යන්න එපා. කියපෝ ගමන් එයාගේ හිත කෙලසෙනවා තමන්ගේ හිත කෙලසෙනවා. මේ තමන්ට ආපු දුකක් කාට හරි කියන්න යෑමෙන් සම්පූර්ණ දුක දෙකට වෙනවා. නාජ්ජෝස චිත්තජෝට රිංග ගන්න එපා. ඔකෙන් අයින් වෙලා ජීවත් වෙන ජීවත් වෙන්න පුළුවන් මොකද ඔබේ මූල කර්මස්ථානයක් තියෙනවා. ඔබට සතියක් කියලා එකක් තියෙනවා. ඔබට ඉතිහාසයක් තියෙනවා මේ කරගෙන ආවන්න ඒකට වෙලා හිටපන්. ඒ නිසා දුකක් ආපු වෙලාවක පපුවේ වතුර ටිකක් ගාලා කියන්නේ ඉවසපන් පපුව මොනව කරන්නද ගිහිලා කියන එක ඔయిత වැඩි දුකක ඉන්නේ. ඕන එක්කට හරි එකෙකුට හරි කියන්න බෑනේ දුකක්. ඒ යන්නගේ උන්දගේ කහන්න වෙනවා ඊට පස්සේ. උන්දයි ටික හරියට පටන් ගත්තා පට්ටන්දරේ පැය හතරක් විතර යනවා. දැන් මම කියපේක අහනවා. අහන්නේ මොකටද? හැබැයි ඉවරලා ඔයා මං කියන දේ අහන්න ඕනේ. ඔන්න ඔච්චරයි කිවිසුම. ඊට මීට වැඩිය හොඳයි අරක කාගෙන ඉන්න එක. මේක දන්නේ නැති නිසා අද ලංකාවේ ඉන්න හාමුදුරුවෝ බර ගාණක් මැරෙන්නේ heart attack වෙලා. මොකද හේතුව හැම කෙනාම ගිහිල්ලා හාමුදුරන්ටනේ කුණුහරුප කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් හාමුදුරුවෝ පැත්තකට කරලා සාන්ත පුද්ගලිකව පොඩ්ඩක් කතා කරන් තිනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එයා යොරෙච්ච ගානේ කියන ඔයා මොකද්ද අපෝ උච්චර කතා කරගෙන ඉන්නකෝ එයා යන්න මට කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් අන්තිමට හාමුදුරුවෝ බලනකොට කිව්වා heart attack වෙලා මොකද මේ හාමුදුරන්ට තේරෙන්නේ නැහනේ මේක මේ අර උගුල නොකා හැම විතරක් කන හැටි හාමුදුරුවෝ කනවා මොකද හාමුදුරන්ට කරුණා මෛත්‍රිය තියෙනවා සතිය වඩලා තියෙනවා නම් දෙකක් අනිනවා බැලමිටෙන් තොපි කිල්ල තොපි වැඩක් බලාගෙන අපි ආවේ තොපි නඩු විසඳන්න නෙවෙයි දෙකක් වල මිටෙන් ගන්නවා නම් ඉවරයි. මොකද ඉවර කරන්න පුළුවන් කුණු රෙද්දත් මේ හොදන්න හදාන්නේ. ඒක නිසා සයිකියාට්‍රිස්ලාට සයිකියාට්‍රිස්ලාට වෙනම සයිකියාට්‍රි කෙනෙක් හම්බෙන්න වෙනවා. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් පිස්සන්ගේ කතා අහලා අහලා අහලා අහලා ඒ මනසට සයිකියාට්‍රික් ඩිසීස් එකක් තියෙන කියලා ඒ මනසට තේරෙන්නේ නැහැ. ඒක කරන්න සුදුසුකම් තියෙනවා. බුදුජානනාදේ පුළුවන් පටතරාවට පස්සේ කතා කරලා කියන්නේ නංගි සීයලෝපං. චින්චමානිකාවට පස්සේ මොකද්ද චින්චමානිකාට කිව්වේ? නංගි ඕකේ රහස උඹයි මායි දෙන්න දන්නවනේ කිව්වලු. ඉතින් හරියට හරියට දෙන්න රහසේ බුදියාගෙන ඉඳලා බබෙක් හම්බෙන්න ඉන කතාවක වටපිට බැලුවේ නෑ. කෙලිම මුණ දිහා බැලලා කිව්වලු නංගි ඕකේ රහස උඹයි මායි දෙන්නම දන්නේ. කියන්නේ උඹ මේ දාරු කඩ ටිකක් බඳගෙන මේ බඩක් හදාගෙන ඇවිල්ලා තියෙන මන් දන්නවා ඒක. ඒ බුදුරජාණන් වහන්සේලගේ ශක්තිය තියෙන නිසා ඉතින් ඒ නිසා විඥානයේ තියෙන මේ මායාව දැනගත්තට පස්සේ මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ hina කාලා ජීවත් වෙන්න පුළුවන් බත් නොකා. ඒ තරමටම මේ අනුන්ගේ දේවල්ට අපි හරි දක්ෂයි. Taman ළඟට මොකක් හරි ආවට පස්සේ ඒක ලොකු කර කර කට උල් කර කර අනුන්ට කියන හැටි SMS ලියන හැටි ටෙලිෆෝන් කරන හැටි රචන ලියන හැටි බලනකොට කොච්චර අපි දුකට කැමතිද කොච්චර ආතතියට කැමතිද අපේච්චර මෙච්චර මේ වඩාගත්ත සතියේ තියෙද්දී මෙච්චර මේ වඩාගත්තේ මූල කර්මස්ථානයේ තියෙද්දී එතනම ඒක මකල දාන්න පුළුවන්කම තියෙද්දී අපි මේ අපිටත් වැඩිය දුර්ලභ මිනිස්සු ළඟ ගිහිල්ලා බැගෑවෙන ගතිය තියෙනකොට ඒක බුදුහාමුදුරන්ට හරි නෑ එහෙම කරන එක. මෙච්චර ලස්සන ආයුධයක් දීලා මෙච්චර ලස්සන ඒව කරලා තැහෙන අත්දැකීමක් තියෙන එකන කරුණාකර තමන් ගැන විශ්වාසය ඇති. මං කියන්නේ බෙදා ගන්න එපයි කියලා. මං කියන්නේ ප්‍රශ්න අහන්න එපයි කියලා. ඔත් මතක තියාගන්න පිටින් කද්දාත් උත්තරේ නම් ලැබෙන්නේ නැහැ. උත්තර ලැබෙන්නේ ඇතුලේ. කල්යාණ මිත්‍රයෙකුට කියන එක හොඳයි. ඒකේ දෝෂයක් නැහැ. නමුත් කල්යාණ මිත්‍රයෙක් දැනගන්න ඕනේ මේකෙන් ආසාදනය කරගන්න නැතුව ජීවත් වෙන්න. ඒ නිසා යම් දවසක මේ සතිය කියන එක විතරක් කිසිම දෙයකට විනිශ්චයක් නොකර අහගෙන ඒකට ඔද්දල් කරගන්න නැතුව හිත හිත කරදර ගන්න නැතුව ඉන්න පුරුදු වුණොත් ඒකම නිවනක් ඒක නිසා හොඳටම ওই සමාජලට අලුතෙන්ම ගිය ගමන් මට බණ කියන්න එන වෙලාවට මම කියනවා යම් වෙලාවක කාට හරි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා දැන් මේක සතිය කියලා දන්නවා නම් ඒ චිත්තක්ෂණේ නිවන තමයි ඉතින් ඒක තියෙද්දිනේ අපි මේ নানা ප්‍රදේවල් වලට පිට යන්නේ ඒ නිසා අපිට බලන්න මේ වගේ ඇති කරා චිත්තක්ෂණේ චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒකම නිවන කියලා හිතාගත්තොත් ඒකම විමුක්තියක් කියලා හිතාගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා බුද්ධෝත්පාද කාලේ කියන්නේ ඔච්චරයි. manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඔච්චරයි. ක්ෂණ සම්පත්‍ය කියන්නේ ඔච්චරයි. අපි ඒතියෙද්දි මේ කෙටි උත්තර හොයන්න හදනවයි කියලා කියන්නේ අර Tamanට ලේසියෙන් මේ දුක මකා ගන්න දුක අහෝසි කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දි අපි හිතනවා වෙන වෙන සමීකරණ ඇති වෙන රත්තරන් මොළ ඇති මේවා විසඳන්න කියලා. ඉතින් බුදුරජාණන්සේ තියෙනවා නම් කියනවනේ. බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා මටවත් කරන්න බෑ ඒක. ඒ නිසා තමන්ම තමන්ගේ අත්හායි තමන්ටම තමන් ආත්මයක් මේ දිවයිනක් කරගෙන මේ ජීවත් වෙනකොට අපි මේ සතිය ඉස්සර කරගන්න දන්නවනම් මේ විඥානේ දෙන ලනු විඥානය කරන මේ මායාකාරී වැඩ දිහා බලනකොට තමන් නොකරපු කිසිම වැරද්දක් තව කෙනෙකුට දකින්න බෑ ඕන කෙනෙකුට දකින්න වැරද්ද තේරෙන්නේ තමන්මුත් ඒක කරලා තියෙන නිසා තමයි. නමුත් තමන්ට තමන් අනුකම්පා කරනවා අනුන්ගේ වැරදි වලට අපි විනිශ්චය කරන්න හදනවා. ඒ නිසා යාට ස්තුති කරන්න ඕනේ අනේ උඹ පෙරන කොටයි තේරෙන්නේ මමත් ඔය වැරද්ද කරලා තියෙනවා. ඉස්සරහට මම මේ දැන දැන මරිකම් ආය කරන්න යන්නේ නැහැ කියලා ඒක ඉදිරිපත් කරන්න ගත්තොත් අනුන් කරන වැරද්දක් අපිට පහත් කළ සලකන එක නෙවෙයි තේරෙන්නේ සමහරට කණ්ණාඩියෙන් තමන්ගේ ප්‍රතිබිම්බේ බැලුවා වගේ පේනවා මේ මනුස්සයාට වෙන දෙයනේ මටත් වෙලා තියෙන්නේ උනේ ඒ නිසා මම මෙයාට විශ්ය කරන්න තියා මම මටම උපදෙස් දී ගන්න ඕනේ කියන කතාව එන්න පටන් ගත්තොත් අපි කියනවා මානව ගුණ ධර්ම නැත්තම් ඒවට කියන්නේ සංස්කෘතික ලක්ෂණ නැත්තම් මෝරච්ච ගති. ඒක නැත්තම් තලසුණා ගති කියලා. හැබැයි ඒක මේ බොහෝම ඉවසිල්ලෙන් වැරද්ද වෙද්දිම පශ්චාත්තාප නොවි සතියෙන් ඒක දිහා බල නැවත නැවත බලාන සිටීමේ හැකියාව තේරෙන්නේ ඒ මට්ටම් පැනපු කෙනෙකුට විතරයි. ඊට වඩා උසස් භාවනා කරපු කෙනෙකුට විතරයි මේ මාසය මේ විඳින විඳවිල්ල කොච්චර මේ Tamanට නොකරන්න හිතානලා ඒතියෙදිත් කෙරෙනවා. ඒතියෙදි මාස කාගෙන ඉන්න හැටි. ඒක ගැන කියනකොට සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා කිය. යම් කිසි යෝගාවචරයක් මේ කෙලෙස් එක්ක කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට සත්‍යමත් වෙනකොට ගන්න දුක් ප්‍රමාණය විඳින විඳිල්ල තේරුම් ගන්නේ ඊට වැඩිය භවනා කරපු කෙනෙකුට විතරයි තේරෙන්නේ. භවනා නොකරන කට කියන පිස්සුනේ මේ අකුර රැයට කාලා බුදියා ගන්න නැතුව මේ ගිල රැයට කන්නේත් නැතුව මොන වදයක්ද මේ දවස් හතර පහ බැඳගෙන කරන්නේ කියලා ගෙදර මිනිස්සු බයි. එමිට මේක විඳලා නැහනේ. විඳපු කෙනා නම් දන්නවා මෙහෙම කරලවත් මේ මේටත් වැඩිය වේදම් කළා හරි කන්න මේක ඉගෙන ගත්තා නම් හොඳයි. ඒ නිසා ඉතින් කරබන මේක යන් කිය. උපමාවකට දෙන්නේ මොකද්ද? නහි වන්ද්‍යා විදානන්ති කුරුවම් ප්‍රසව වේදා. වඳ ගෑණියට කවදාකවත් ප්‍රසව වේදනා මොකද්ද කියලා දැනගන්න හම්බ වෙන්නේ නැහැ. වදපු ගෑණියෙකුට නම් තේරෙනවා. බුදුජානනාතික විඳපු නිසා තමයි සියලුම යෝගාවචරයන් කෙරේ අනුකම්පාවෙන් මේ කියන්න බැරි දේවල් පවා මේ සියුම් දේවල් පවා ඉදිරිපත් කරන්නේ ওই හැම එකක්ම මම කරලා තියෙනවා. ඔහොම නෙවෙයි ඔయిత වැඩිය විඳවලා හෝ මේක ලබාගත්තේ නැතුව මැරෙන්න ගියොත් අවධාන චිත්තක්ෂණයේ මැරෙන වෙලාවේ මොනවා වෙයිද? මේ භාවනා කරනකොට හිත ওই විදිහට නැහැ කඩන්න දුවනවනම් සිල්ලර ගණත්ින් දැති සතියත්තියේදී සද්ධාවත්තියේදී මරණ වෙලාවේ කොහේයිද? කාටද දෙන්න පුළන්නේ සාතිකයක්? ඒ නිසා ඒක දැනගෙන ඒ දුවන පයින් හැම වෙලාවෙම බලාගන්න මේ වෙලාවේ මරණ වෙලාව නොවීම කොච්චර වටිනවද මට ඉස්සරහට කරලා බලන්න පුළුවන්. මම දිගට දිගට මේක කරනවා කියලා අදිෂ්ඨාන කරන්න නම් මේ විඥානයේ කියන හොරබුලේ නායකයා දෙන ලනු මේ දෙන ගොඩ පෙරක දෝරුකම් දිහා gediya පිටින් කණ්ඩ යන්න එපා මේ හැම කන මිනිස්සේ ඇතුළේ තියෙන බිලිය දැනගෙන කන්නා වගේ කෑවොත් විඥානය අවබෝධ කරගන්න නොකත් බෑ කාලා හරියට හැම ගැස්සෙන් ඉස්සලා නැතර කරගත්තොත් අන්න තමයි තේරුම් ගන්න පුළුවන් මෙතෙක් කල සංතාලේ කවදාවත් මෙහෙම පරිශනාවක් අපි කරලා නැහැ ඒක තේරෙනවා කරන තැන මේ අද්දරට ඇවිල්ලා තියෙන තා පොඩ්ඩක් යහට ගියා නම් මම වැටෙනවා මොකද මං කොහොම හරි පාරෙන් වාහනේ පෙරලෙන ඉස්සලා බ්‍රේක් කරගත්තා. ඊට වැඩි දෙයක් අපට කරන්න බෑ. ඒ නිසා අපි වෙන හැම වැරද්දකම අපිට කමටහනක් තියෙනවා. අපිට ඉන හැම බාධාවකම බුදුබණක් තියෙනවා. ඒ නිසා මේ බාධාවක් කරදරයක් විදියට සලකන්නේ නැතුව ඒක ධර්මයට හරවා ගැනීමේ කුසලතාවයේ පිණිස අද ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා අසාගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි